ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡා කරන නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු නිකිත ප්‍රශ්න සැසිවාරයේ ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කරන්න. අවසන් සම්මානය අපේක්ෂා කරලා බලනවා විස්තර මරා මහත්ය මතක් කරලා ඒක දීපු යෝගි යෝගිනිට අවස්ථාවක් දෙන විදිහට ඒ වන්ද තමන්ගේ විද්‍යාස් කැමතිනම් ඉදපත් කරන්න ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ ආනාපානය හරි කුණීදී හොඳ සමාධිමත් දෙවි අවස්ථාවකට තමාට ඉදිරියේ පහළට ගැඹුරට වෙන්නේ කොමන හේතුවක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න. ඒ අවස්ථාවකදීම තමන් අහස දෙස සිට පහළ බලන ආකාරයක් තේන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්න. ඒකට මම මතක් කරේ ඒව පේනකොට මොනවද තමයි හිතෙන්නේ බයක් හිතෙනවද එහෙම නැත්නම් කරදර වලින් වෙන්ුණා මං ඈත් වුණා කියලා හිතනවද එහෙම නැත්නම් ඒක සාමාන්‍ය සිද්ධියක්ද කියලා ඒකට Taman දැනෙන්නේ ඒ පිනීම නිසා Tamanට ඇතිවෙන ඉම්ප්‍රෙෂන් එක Tamanට ඇතිවෙන හැඟීම තමයි මේ භාවනාවට අදාළ වෙන්නේ. එනිසා මේ ප්‍රශ්න කාරණයෙන් මම විමසන්න කැමතියි. මේ මේ මේකට පල්ලා මේ ආඝාතයක් වගේ පේනකොට එකක් මම දැන් ලොක්ෙක් මම දැන් උඩ ඉන්නේ අනික කටේ පල්ලා ඉන්නේ කියලා හැඟීමක් ගන්නවා. එතන මම දැන් හෙල්ලගෙන ඇහැකින් ඇදගෙන වැටෙන්න හදන වැටුම් බෙල්ල කඩලා යනවා කියලා බයක් ඇති වෙන්නත් පුළුවන්. කලින් කලින් ඔක දැකලා පුරුදු කෙනෙක් නම් ඔකට බයක් නැව සාමාන්‍ය වෙන්නත් පුළුවන්. එච්චරයි වැදගත් වෙන්නේ. පේන රූපේවත් එහෙම නැත්නම් ඇහෙන සත්‍යවත් මොනම මාසි හැංගීමක් නැහැ. ඒක දකින්නකොට තමගේ හිත ඒකට දක්වන ප්‍රතිචාරය, ඒකට දක්වන දැනි හැංගීම තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා දෙවෙනි වතාවට දිලපත් කරනකොට මම දෙවෙනි වතාවට එච්චරම තමයි කියන්නේ. කාට හරි ඒක සුද්ධ පරිච්ඡේදල දැනගන්න ඕන නම් කරුණාකරලා මගේ ඉල්ලීම නිසා Tamande යම් වෙනකොට දැනෙච්ච දැනීම ඇතිපිච්ච හැඟීම සභාගත කරන්න කියලා මම ඉල්ලන්නේ. නැත්තම් ලිඛිතව දෙන්නේ. ආයි කතාව ඉස්සරහට. කොහමද මේ වැඩි කාර්යය වුණා? ඕ කොච්චර දෙලා කරා කොතු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය නේවාන්තික භාවනා අර්ථකථනවලදී මාගේ ශරීරයේ සිදු වූ අනිච්ඡානුගත නිර්මාණ කුල චලන වලින් අධික පීඩාවට පත් වූ වෙන්නේ ඒවා නැවතීමකට උත්සාහය අසාර්ථක වූ බැවින් මේවා මගේ පාලනයෙන් තොරව සිදුවන අනිච්චා අනිච්ඡානුගත ශරණයන් සිතානිච්ඡානුග අනිච්ඡානුග ශරණයන් සිතාසයෙන් කෙසේ නමුත් මෙව මේ ශරණ ආරම්භයේදීම දැනෙන සින්න සංඥා සැකේ හඳුනාගෙන ඒවා බැඳීමට නොයම ඉක්මෝ කෙරෙන්නේ මේවාට මතුවීමට අවස්ථාව නොදී සිටියයි බව දැනේ. මෙසේ කෙලින්ම සුදුසුද? නැතහොත් එම චලනවලට මතුවීම මතුවීමට එළදී යුතුද? දෙක මෙන්න සතියේ අදහිමක් පැන්නේ දියුණු බවට සලකුණක්යයි සිටේ මා නිරවිද දුසාරණ මතරේ ඉස්සලා සිටිය සඳහන් කළ තියෙන නිසා ඉතින් පේන්න තියෙනවා මේ භාවනා කරන නිසා අලුත් ක්‍රියාවලියක් පටන් ගන්න තියෙනවා මගේ පාලනේ නෑ අනිච්චානුයි ඒ නිසා මම අමාරු වැටුණාද මම ඉස්තිරලයකටපත් වුණත් සැකයක් ඊට පස්සේ දෙවෙනි සිද්ධිය සඳහන් කළා තියෙනවා මම ඒක තියෙද්දි මම ඒක ගණන් ගන්න නැතුව අරමුණේ ඉන්නකොට මේක මට පාලනය කරගන්න පුළුවන් වුණා ඉතින් ඒකෙන් පේන තියෙනවා තමන් සෙල්ලක්කාර විදිහට විනිශ්චයමය උත්තර දීලා තියෙනවා නැත්නම් පිළිමක් වෙලා තියෙනවා හරියට තියෙනවා ඉතින් මේ විදිහට තමයි මේ ඉදිරියට එන ප්‍රශ්න අපි සමයි මුලදී මුලදී කායෙන් හරි අහලා පිළියම් එකට ස්ටෑන්ඩඩ් නිත්‍ය උත්තරයක් ඇති කියලා හිතනවා. නමුත් සම්ප්‍රමාණිකර සතිය තහවුරු වුණාට පස්සේ ඊටම සෙල්ලක් කාරණා කරනවා. මේක කරලා බැලුවොත් මොකද? නොකර හිටියොත් මොකද? ගණන් නොවන හිටියොත් මොකද කියලා මේ පරාසයේම කිසි වැරද්දක් නැහැ. ප්‍රතික්‍රියා කරලා බලන්න එන ප්‍රතිවලයේ තත්ත්වය අවුල් වෙනවා නම් ආ ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද නැහැ. නිකන් මධ්‍යස්ත්ව ඉන්නවා. එතකොට මේක වැඩි වෙනවනම් මොනවාරි කරන්න වෙනවා. ඒ වෙනුවට මේ නැගිටලා යනවා හරි වෙන වැඩක් කරනවා. මෙන්න මේ විදිහට මේ හම් වෙච්ච ඉඩකඩ තුල තමන්ගේ පරිශ්‍රණ ටික තමන්ගේ ක්‍රමසාවිතී අත්ත දිනවා. අත්ත දරන දෙවෙනිට කියපු විදිහට දැන් ඔන්නේ ටික සංසිඳලා තියෙනවා. එතකොට තමයි ඉඳන දැන් සතිය ආය මූලස්ථාන අරගෙන තියෙනවා. සතිය මේ තමන්ගේ පාලනය අතට අරගෙන තියෙනවා. අපි ඉස්සරහදී ආය ආවොත් මේ වගේ විශ්වාසයෙන් යුක්තව මේ කම්පන චංචල ආවොත් මොකද වෙන්නේ කියලා ආය බලන්න ඕනේ. අනිශ්චිත නෙවෙයි වයින් නෙවෙයි. ආයෙත් එන්නදලා. දැන් තින් පොඩ්ඩක් බය වෙලා පැත්තකට තල්ලු කරගෙන යන්නම් යාම බේරගෙන තියෙන්නේ එහෙම නෙවෙයි. ඉස්සරහදී ඉල්ලන්න එපා. ඒයි ආඩපසේ බලන්න ඕනේ කවුරුවත් මම මම සැලෙන්නේ නැහැ කියන හැඟීමෙන් ওই චංචල කම්මන වැඩි වෙන්න අරින්න ඕනේ ආයෙත්. ඒක තමයි තේරෙන පටන් අර ගන්න මේ දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය, නැත්නම් ඉමුනිටි එකේ වැඩිවීමක් වැඩි වෙන්න නම් අභියෝගයක් තියෙන්න ඕන. අභියෝගයක් නැතුව ඉමුනිටි එක වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපිට තේරෙන පටන් ගන්නවා එනේන අභියෝගයට ඔක්කොම අපිට දරා කියා ගන්න බෑ. පුළුවන් පුළුවන් ප්‍රමාණය තමගේ ක්‍රමසාවේදී හොයාගෙන වරක වැරදිලා වරක හර කියලා ජයග්‍රහණ කරන්න යන්නේ යන්නේ මොකද්ද ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක්. තමන්ටම ස්වභාවයෙන්ගේ එක්ස්පීරියන්ස් එකක් එන්න පටන් අර ගන්නවා. ඒක තමයි තමන්ගේ ආත්ම විශ්වාසයට නැත්නම් තමන්ගේ පෞරුෂත්වයට එකම පිටුවල පොතෙන් අහපු දෙයක්වත් බුදුහාමුදුරගේ ගුණවත්, අම්මගේ දාත ගුණවත් නෙවෙයි. නිසා මේක එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න හැම ශේෂ්ඨම යොදවලා මේකට බුදුහාමුදුරෝ මම මට තේරෙන විදිහට කියලා දෙන ආර්ය පරිශ්‍රණය කියලා. සතිය පිටුවන ඕන දෙයක් වෙන්නයි. වරක පරදිනවා වරක සම වෙනවා වරක ජය ගන්නවා ඉතින් මේ කරගෙන කරගෙන යනකොට වැඩෙන්නේ එකම දෙයයි ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය ඒකේ සීමාවක් නැහැ ඒ නිසා මේක හොඳ අවස්ථාවක් කර ගැනීම හොඳ සෙල්ලක්කාර වැඩක් කියලා කියන්නේ අවසර සම්මත වශී කරලා සංකල්ප ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ ඉරිදා ධර්මදේශනා ඇසීමෙන් පසු අද දින ඊටම සාර්ථක පාඩම්යක් කිරීමට පුළුවන් විය. පරණකේදී අන්න දීනසව විරහිත දලා විතර දලා සිදුවේ ඇතිවීම මාර්ගින හතර කිරීම බව. සමහර සිදුවේ වැඩි සංස්කරණයකට යාමදී ඒලා නැති මාර්ගය ඉන්නකතර විලාවක් තියෙනවා. අවසානයේදී දැන් සින්නන සිදුවකට කර්මා කර්මානන්ද බෝහන්සේ ධර්ම දේශනා පිළිකර සිතන කීර්තිය කලින් මොහොතක මනසු කොයි සින්දු කිව්වේ නේද මම සින්දු කියන එකක් බලන්නේ ඔයාට හැම එකටම සින්දුවක් තියෙනවා ඒ සින්දුවක් කියුවේ නැත්නම් හිත උඩු හිතේ රඳින්නේ. සින්දුව කියපුවම යට හිතට ගිහින් පණ ගහලා ඔක්කොම දෙන්නේ මං තමයි සින්දුවක් කියලා හදන්නේ කියලා. වාදයක් නැහැ. ඒ අඩුවානේ ඒක ඉවරලා යන දවසේ හරි කවුරු හරි සින්දුවක් කියනවා. ඒ තමයි මේක මේ සාමාන්‍ය කයිවඩුවක් කරගන්නවා. හොඳයි අපි යනවා ඒක ගන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී සඳහන් කළ අංශය කෙලස් කැපීම සම්බන්ධයෙන් පහකට ඇතුළු මගේ මාසේ ක්‍රියා කරන්න. පහකට ඉස්සෙල්ලා කියවන්න තමයි. ඒක අනුසය කෙලස් කැපිට හැක්කේ භාවනා කරන කාලයේදී පමණක්ද දෙක භාවනා කාලයෙන් පිටතින් නිවිදා වැඩපාල වලදී අනුසය මගේ නැවත සංඛා මාන දිත්තේවර ගෙන ගියේ නම් නැවත අපේ සංසාර චක්‍රය පටන් ගන්නද තුන අනුසය කෙලස් කැඩෙන්නේ එකින් එකද හතර පන්සලෙස්වල නම් අනුනාම සඳහන් කරන්න ඔබවහන්සේට ධම්ස්වල වේවා. අනුසය කිලස්කෙන් බලනකොට මේ ධර්මයේ තියෙන අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදාන ඒක ඉලෙක්ට්‍රික්. උනොත් තුන නැත්තේ නැහැ. උනේ නැහැ කියලා ආය වැටෙන්නේ නැහැ හිටපු තනම තමයි වෙච්ච ගමන් තේරෙනවා මම මෙතෙක් කල් මේ නීරසකමට බය වුණා. මම මෙතෙක් කල් මේ කම්මැලිකමට බය වුණා. මේ දෙකම මේ ඒකාකාරීකම වෙනකොට කඩලා ගියා. මට තේරෙනවා මේ ඒකාකාරීකම තමයි නිවන කියන්නේ. කඩලා යන්න හදන එකක් අවලට. මම ඊට පස්සේ ඒකාකාරීකම කියවත් මම කරබනේ ඉන්නවා. එතකොට අනුශේකීලස් කැඩීම සඳහා කරන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා නොකර සිටීම පමණයි. යමක් නොකර ඉන්න දැන් හොඳටම නීරසයි හොඳටම කම්මැලි මේක අච්චාර ධර්ම වගේ මඩපුවක් කිරියක් වගේ තේරෙනවා. හැබැයි දන්න මේක හොයාගෙන යන්න හදන්නේ කාමයට කියලා. ඒ නිසා මේක මේ මේ තියෙන නීරස ගතිය හොඳයි. අර නොදන්න ගොඩාක් කෙලෙස් වලට වැඩිය කියලා මේ නීරස ගතියත් එක පොඩ්ඩක් වෙලා ඉන්නවා. තව පොඩ්ඩක් වෙලා ඉන්නවා. අතපය වෙනස් කරන්නේ නැතුව නැත්නම් අරමුණ වෙනස් කරන්නේ නැතුව නැත්නම් ඉරියව් වෙනස් කරන්නේ පොඩ්ඩක් වෙලා ඉන්නකොට පේනවා. එන්නේ එන්නේ මේක පැංගිරි ගතිය වැඩි වෙනවා. බොල් ගතිය වැඩි වෙනවා. එතකොට අර පිටාර වලට පයින් හදන ගතිය තියෙනවා. එතකොට තේරෙනවා මම මෙතෙක් කල මෙහෙමවක්වත් මේ නීරසකමත් එක්ක ඇසුරුමක් පයින් උපාසනකමක් කිව්වේ නෑ. කර කර කර කර කරගෙන යනකොට මුචජනන්සේ සඳහන් කරන මහණෙනික දුක. ඒවන්න මේකට දුක කියන්නේ මේකට සත්‍ය කියපක්. මේකට සම්පජන්‍ය කියපක්. මේකට ප්‍රමෝදේ කියපක්. මේකට ප්‍රීතිය කියපක්. මේකට පසද්දී කියපක්. මේ තියෙන නීරසකමද. නව මානු කරවෝ ඉවරයි. රංගන නාට්‍යයේ අර කිරිවිකුණ අම්මා ඇවිල්ලා දොස්තර බාලට කියනවා මේකෙන් මෙල යන්න දීපන් කියලා. ඊට පස්සේ කියනවා ගතම් මෙල දුන්න දෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා බලපං බල හදින ජරා යක්කෝ මම මේ කිරිවිකුණ හම්බ කරගත්ත කරට උඹලට අල්ලස කියලා. අම්මා ඔබට තේරෙන්නේ නැහැ අල්ලස කියන්නේ බා ඔබට චොක්ලට් කියපන්. ඉවරයි. මේ නම අයින් කරනවා. මට ගානක් දීපන් මම වැඩි කරලා දෙන්න. අපි මෙතෙක් කල නීරසකම කම්මැලි කියපු එකට නිවන කියන්නේ ඉවරයි. ඉතින් මේක giderදීද කරන්න වෙන්නේ ඉදකරද කරන්න වෙන්නේ දෙදින්දා වැඩ කරනකොට කරනවද කිරුවේ නැත්නම් ආයේ අහු වෙනවද කියන එක කරලා බලන්න. අපි මෙතෙක් කල් කිව්වේ මේ වර්තමාන මොහොතේ ඉන්න දුව එක එක ජවුසන්නට පුළුවන්. ඒකට නිදහස ගන්න කියපු එක නේ. මොකද වර්තමාන මොහොත මොකද්ද ඒ සින්දුව? වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අපි වන්දනා කරනවා කියන මෙතක. ඔබීස් කෙරුවා. ටෙලිවිෂන් එක බැලුවා. පත්තර බැලුවා. නවකතා බැලුවා. මොකද මේ පාළුව නැති කරන්නේ? මොකද උනේ? ඒ වගේ අර රාජ්‍යවල තියෙන කෙලෙස් කොහොම ඉඳන් දැම්ම ඊට වැඩිය හොඳයි අර දෙවිච්ච පාළුව. සනිපංගලව. ඊට වැඩිය හොඳයි ඒකාකාරීකම. ඒක පුතේ යනවා කියනවා ඔබට ඕනේ නම් ඕන තරම් බෙදාගෙන කාපන්න. මේක බෙදාගෙන ගන්න උඹ. මේ බෙදා ගන්න දේවල් හම්බ කරන එකට උඹලා පොසත්කම් කියනවා. මොකක්වත් කැලේ නෑ. කැලේට ගියාට පස්සේ පාලුකම දැනෙයි. උඹට බේරෙන්න ඕන නම් ඔය පාලුකමට උදකලාව කියලා නමක් දාන්න. ඔය පාලුවට විවේකයේ කියලා නමක් දාපන්. ඔය පාලුවට විශ්‍රාමයේ කියලා නමක් දාපන්. ශාමයේ කියලා නමක් දාපන්. ඔය ටික ඉතින් විඳින්න වෙනවා කොච්චර හරි. ඔයින් එහාට බසන්න බෑ. ඔයින් එහාට කක්ක කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ නොදන්න කිසිම දෙයක් මේ බාහකයි කරගන්න දෙයක් නැහැ. නොදන්න දෙමේ තියෙන තකතිරුකම් මෙතෙක් කල මේ පහළ නැති කරන්න කියලා අර කොටු ගෑනේ දිලා කැයි ගානි ගත්තයි කියලා කතාවක් තියෙනවා. කොටු ගෑනේ දිලා කැයි ගෑනි ගත්තයි කියලා කතාවක් තියෙන එක මේ කියන්නේ. එහෙම නැත්නම් කියන ඉංග්‍රීසි දිලා මෙලෙස ගත්තයි කියලා උටරත් රජුරු එච්චර තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. මේ ලද වර්තමාන චිත්තක්ෂණය කියලා ගන්න තමයි අපි මේ නටන නාට්‍ය කරනවා තේරෙව නටන්නේ. චිත්තක්ෂණේ ඉබේම හම්බෙච්ච එකට ඒක ටුඩේ ස්පෙෂල් අපි කැමති අලකාරය වලට. මේ එදාට හදපිට කැමති නෑ ගානක් ගෙවලා අලුත් එකක් හදලා කරනවා. ටුඩේ ස්පෙෂල් ලාභයි. ඒක ඒක ඒක සාමාන්‍ය මිනිහයක මට බෑ මට මේ අලකාට මට ස්පෙෂල් මීල් එකක් හදලා වනේ කියලා ඉතින් පරිප්පු බෙදාගෙන කරා ඉතින් මොලේ මම මොකද කරන්නේ බුලේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් අහනවා මේක කරන්න පුළුවන් ඉඳගෙන විතරද? එදින ගමන් කරන්න පුළුවන්ද? කෙරුවොත් කොහොමද? නොකෙරුවොත් කොහොමද? ඒක තමයි කරලා බලන්න කියන්නේ. ඒකත් මගෙන් අහන්න. ඔකෝරි බණ වැඩිලා තියෙනවා. ඒක ෂුවර්. කට්ටියට හොඳට මූණ අරා වැඩිලා තියෙනවා. කට්ටියට මම හිතනවා දෙයකට දෙන්නකට වැදුනොත් මගේ මගේ එක එක කුඩු මුලක් එක්කත් මට ඇති. ඊට පස්සේ දිගටම කුඩු ගන්නවා. ආයෙම ඔක්කොටම දෙන්න ඕනේ. එක මුලක විශ්වාසයක් එකවම මම දන්නවා ඊට පස්සේ යායට යනවා ඔබ. ඒ නිසා උත්සාහ කරලා බලන්න ඉඳගෙන සිල් අරගෙන පදියන්කේ විතරද මේ කරන්න පුළුවන්. ගෙදර තුලේ වැඩ කරන ගමන් කරත හැකිද? මගේ උදකලාව, මගේ තනිපංගල, මගේ විවේකයේ, මගේ විස්්‍රාම බව කාටද නැති කරන්න පුළුවන්? මටම තමයි. මට පුළුවන් රේඩියෝ එක දාගෙන පත්‍රේ බලලා ටෙලිෆෝන් කරලා ඊට පස්සේ ගෙට ඔටුවට ගෙට දීනවල ගියෙන් එළියට වෙලා ඔටුව ගේගත්තා කියලා ආයෙත් ඔස් කියන්නේ ඉන්නවා. ඔටුවට ගෙට ගිය දෙන්නේ තමයි තමයි. දී ඉවර වෙලා චරිචුරු ගන්න බා. වර්තමාන මොහොතේ උපත්ති අවකරණයට මම්බල දෙන වාසනාව. මේක කක්ක කරගත්තට පස්සේ මේක රස කරන්න කියලා උම්බලකට දාන්න ගිහිල්ලා ඉඳ ගත කරන්න කියලා දෙම්පරාදු කරන්න ගිහිල්ලා කක්ක කරගත්තට පස්සේ දසරස් රජු ඉන්න කාලේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ මාළු වලට මිනිස්සුන්ට විශාල කකුළු කට්ටක් හම්බුණා. කකුළු වණ්ඩක්. හරිම ලොකු. ඊට පස්සේ මිනිස්සු ඉතින් ඒක රජුරණ බාර දුන්නා. ඒ බලනකොට මේ බෙරයක් හතර සයිසිකේ ලොකු මේ රජුරෝ මේ පුරෝහිත බාක්මන කතා කරලා ඇහුවලු මේ මේ වගේ එකකින් මොකද්ද කරන්නේ? ඊට පස්සේ කොහොමද මේ වගේ දෙයකින් හොඳ දන්න බෙර හන් දෙකක් ගහගත්තොත් මේ කපලා රජෝගේ රාජධානියේ ඔක්කොටම හැෙන බෙරේ ගන්න පුළුවන් කියලා. අනේ ඊට පස්සේ බෙර දාගෙන කෙනෙක් ලඟ හදලා බීර පොඩ්ඩක් තට්ටු කරුවාම කිතුන් දෙනවලු මුතුම තාලෙට. මේ රජුර මේක භාණ්ඩගාරේ තිබ්බලු. ඉතින් හැමදාම භාණ්ඩගාරේ කියලා රජුරව මතක් කරනවා උදේට මෙච්චර කරක් දෙනවා මෙච්චර රිදී දෙනවා මෙච්චර දෙනවා බෙරෙත් තියනවා කියලා. ඉතින් බෙරේ නිකන් තියෙන නිසා වැඩ ගන්න නිසා අජිරුකවල උකට මැනික් කොබ්බෝ කියලා. ඉතින් කාට මැනික් කාරේ ගෙනලා හැම තැනම උපයන් කරනොත් තට්ටු කරන බුබ්බු කියනවා. ඉතින් අපිටත් වෙලා තියෙන දසරසලෝගේ බෙරේ වගේ නිකන් තියනවා විනුවට මැනික් කොබ්බවන්න යනවා. ඉතින් ඊට පස්සේ අර තීන සද්ද මොකද නැ බුබ්බු කාරවට කියන අනේ තිබුණේ එකත් ඇහිලා කරගන්න නැහැ. ඔය හම් වෙලා තියෙන එකට ඇහින් හොයනවනම් ඒ කියන්නේ වරද්දක නෑ. හම් වෙලා තියෙන එකට ගරු කරන්න දන්නේ නැත්නම් ඒකට කියන්නේ කාලකන්නිකම. අසප්පුරුෂකම කෙලෙස්. ඒක නිසා උත්සාහ කරලා බලන්න මේක එහා මොනවද ඕන කරන්නේ. අංශයේ කෙලස් දැනෙන්නේ ඉන්නේ අංශයේ කෙලස් වල අන්නාම සඳහන් කරනවා. දැන් අනුසය කෙලසල එක එක ක්‍රමයක් නෑ one and all කියලා නීතියක් තියෙන ස්නායු වැඩ කරනවනේ මුළු පද්ධතියම වැඩ කරන නැත්නම් පද්ධතියම වැඩ කරන්නේ මොකක්ද කියලා කියනවා හොඳ all or one all or none කියලා ඒ නීති වැඩ කරන්නේ කියද එතෙන් යනකම් අනු මොන අනුපිළිවෙලින් තමයි යන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා අනුපිළිවෙල විපස්සනාට ගියාට පස්සේ all or none වෙනවා නම් 100 100ක් එතෙන් නැත්නම් 0 100ක් කියලා ඒතරම් ඉලෙක්ට්‍රික් ඥානසේ කියලා කියන රාගානුසය, දෝසානුසය, මෝහානුසය, අවිජ්ජානුසය මේ චංගි සූත්‍රයේ පේජියට දාලා තියෙනවා පටිඝාව ඔය අපේ කියන ප්‍රසිද්ධ අනුසයට අමතරව හතක් විතර නම් කරලා තියෙනවා අනුසේ වර්ග ඒක ඔක්කොම නිදිගත් කෙලෙස් ස්වභාවයෙන් ශාන්තදායකයි හැබැයි පරිසරය මිච්චකමයි නැගිටලා ගම්පනසනවා හිතාගත්තට පස්සේ බොහොම හොඳයි ඉතින් අපි හිතන්නේ වල නෑ දෑයු කියලා ඉතින් අපි එකට කොට මෙත දීලා පුරුදු කරවන්න ධානයිනවා. මේ නැගිටපු ගමන් හතුර ගේ කඩාගෙන යනකම් හොයන්නත් බෑ. ඒ නිසා ඒක අඳුනගන්න එක විතරයි කරන්න ඕනේ. අඳුනගත්තට පස්සේ තවදුරටත් 90 කිලෝපෝන එකක් නැහැ. තවදුරටත් මේ හතුරෙක් මිතුරෙක් කියලා හොරෙක් උතෙක් කියලා අඳුනගන්න එකක් නැහැ. අඳුනගත්තොත් ඒ තරමටම ගිරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක ඕල් ඕනන් නීතියට වැඩ කරන්නේ සර්වඥාන්තික නම් කරලා තියෙනවා. ඉතින් එක එකන එක එකනකට තම තමන්ගේ චරිතවල හැටියට එකක් දෙකක් අඳුර ගන්නවා. අඳුරගෙන ඉවර දැනගත්ත පස්සේ උත්තරේ ඔක්කොටම එකයි. කොයි අනුශේර වුණත් ක්‍රියා කළ යුතු ආකාරයෙන් ක්‍රියා නොකළ යුතු ආකාරයක් මගදී ක්‍රියා කරනවා කියලා යමක් නොකර සිටීම ප්‍රතික්‍රියා නොකර සිටීම. එතකොට අනුශේරට වසන්න බැරුව යනවා. ගරු ස්වාමීන් වහන්සේ කලකට ඉඳලදී මගේ පරම ඥාතිය කුහා සම්බන්ධයෙන් දැඩි නොසුනා හා ද්වේෂ ප්‍රතියක් ඇතිවෙනවා. මුලින් බොහොම හොඳින් කතා කළා යටිසිතේ වෛර ඇති බව මතකයි. ඔහුවා සම්බන්ධව මෛත්‍රිය වැඩලා සිදුවන්නේ ඒ ද්වේෂය කරපවත්නවා අවනි. මට මගේ මේ ද්වේෂය අඩු කර ගැනීමට කලින්ම අවශ්‍යයි. මම කරන්නේ වෛරසිත ආවිද එය දැන යටපත් කර ගැනීමයි. කොහොමදදී නොසිතීමයි. මේ දේශසින අධිකර ගැනීමද මාර්ගයක් පහදා දෙන්නේ ඉතාම කරුණාවෙන් කියන්නේ. මේක කට කියන මොනම ටිකද කියන්න බෑ. තාම සෝවීමේ පාවිච්චින මට්ටම නම් අවුල් කරන්න තුොම ඉන්නකොට උසෝ වෙනවා. ඒක නැත්නම් ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා ගෙලිම කියන්න ඕනේ. පුළුවන්කමක් තියෙනවා. මම දන්නේ නැහැ මේ මොනවද අපි කියලා. ඊළ කියනවනේ මෙන්න මෙහෙම තියක් තියෙනවා. මට දැනෙනවා. ඉතින් මේ හවල් සිද්ධිය මතකද දැනෙලා මගේ තරහක් තිබුණා. ඒක දැන් මගේ හුඟක් අයින් වෙලා තියෙනවා. ඒකට මට පේනවා අන්කන්ෂස්ලි මේක වැඩ කරනවා. මට ඒ නිසා ඔබතුමාගේ සමාව ඕනේ. නැත්තම් ඔබතුමාට මට දැනුම් දෙන්න ඕනේ මට කියලා. අන්නේම දැනුම් දුන්නා පස්සේ ඒ කෙනාට අවස්ථාවක් හම්බ වෙනවා. එයත් ඒ වගේ මේකක් හිතේ තියාගෙන ඉන්නවද නැත්තම් එයා සම්පූර්ණයෙන් අමතක කරනවද කියලා බලන්න. නැත්තම් එයා සමාව දෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් අපි වන් පාට් එකක් අපි විදවනවා. අර පැත්ත දන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි මේ වෙනකොට සම්බන්ධ වෙච්ච අනෙක් පාට් එක ළඟට ගිහිල්ලා ෆිසිකලි ගිහිල්ලා වර්බලි සමාවිල්ලන්න ඕන. අදියට විස්තර කියලා ආරීම හීලින්. ආය මොකුත් නැහැ සිද්ධිය ගුරුනාට පස්සේ මේ මනස තරහට ගැහුවා. මම දන්නේ නැහැ කියලා කිව්වා සමාව දුන්නත් ආවි කතායිස පාසුවති කියලා සර්වචාසි කියලා. එහෙලි කරන්නාට පහසුව ලැබෙයි. වහන්න වහන්න කියලා මොරනවා. වහන්න මහන්න විස වායු ඇති කරනවා, පැහැෙනවා, පුස් පැහැෙනවා. කියා ගන්න පුළුවන් වෙච්ච දවසේ නෝට කර්ම ඉවරයි. හැබැයි තාම හීල් වේගන යනවනම් කියන්න යන ප්‍රසීදී හරියට කරගත්තේ නැත්නම් ආයෙ ටිකක් පොද්දල් වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් එහෙම හීල් වෙන්න අරින්න ඕනේ. හීල් වේගන ගිහිල්ල වෙලා ගිහිල්ලා කතා කරලා කියන්න ඕනේ. මම අතින් වෙලා තියෙනවා මේ වගේ වෙලාවල මාව සම්බන්ධ වෙලා තියෙනවා අකුරට වෙලා තියෙනවා. හැබැයි මම මේ වෙලාව වෙනකම් මම යන්නේ නැහැ. සමහරව ඇවිල්ලා මට වැඳලා කියනවා. උපාසකට මම මෙච්චර කාලයක් වෛර කරා. මට සමා වෙන්න ස්වාමීන් වහන්සේ. මම දන්නවා මේක අකුසලයක් කියලා. මට ස්වාමීන් මම කියනවා මම දන්නේ නැහැ. මට වෙලා දෙන්නේ තරහක් ආවනම් ඕම්බට දමලා ඉඳගෙන කරන්නේ. උඹයි ළඟ එක තියාගෙන ඉන්නේ නැහැ දැන්. ඒ දවස්වල තිබුණේ වදිමුත් මම කියන එක හොඳ නෑ. මම නිකන් නම්බුකාරයෙක් ටිකක් කියන්න. දේවල් කියනවා. ඒ කියන්නේ ඔකට සම්බන්ධ නැහැ. මට ලයිබ්‍රරි එකට ගියොත් පොතක් හොරගම් කරන්න ඕනෙමයි. ඒක මගේ සාමාන්‍ය හැම පුස්තකාලෙම වරකට එකක් තමයි කබඩ් එකේ තියෙනවා. ඉතින් පහුව භාවනා කරන්න පටන් ගත්ත පස්සේ ලොකු නම්බුනාමයක් තියෙනවා මට දැන් කබඩ් එකේ. හැම පුස්තකාලෙම කොතනකද සිකියුරිටි ගාර්ඩ් හිටියොත් මට චැලෙන්ජ් එකක්. ඌට වෙන්නේ නැතිලු පොතක් උසනවා. ඒ තමයි මගේ ක්ලිප්ටොමීනියා. පස්සේ මට හිතුණා දැන් මේ ටික දැන් වැඩකුත් නැපොත් වැඩක් නැහැ කියලා. පස්සේ මට දැන් දෙන්න ඕනේ මේක දැන්. ඊට පස්සේ මම අපේ බැට්මන් බැච් එකේ ඉන්න අවංකම උන්ගේ තාත්තට කියන්නේ මේ මොකද ඔනස්සිල්ලා කියලා. හරිම ඒක ඊට පස්සේ මම කතා කරලා මෙන්න මේ වැඩක් තියෙනවා දැන් බලපන් උඹ කරකම් කරන දැන් ගිනියකට මමනේ අහුවෙන්නේ දැන්. ඊට පස්සේ මම කිව්වා මේ පොතේ යට ලියලා තියෙනවා අස්ථානගත වෙලා තිබුණොත් මේක පුස්තකාලයට ගෙනත් දෙන්නේ කියලා. ගේ පොයින්ට් එක දාලා ගිහිල්ලා දාපන්. ඉතින් ඌ ඇවිල්ලා කියනවා බලපන් උඹ උඹ ඡාය කියන්නත් බෑ. උඹට හැදෙන්න ඕනකම තමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා එක එක එක එක ආපම වරවලා තිබ්බා. යුනිවර්සිටි එකේ ෆොරෙන්සික් සෙක්ෂන් එකේ මෙඩිකල් කොලෙජ් එකේ අන්වික්ෂය දාලා තිනවා බුලට් එක කොලුවට වැදිච්චාම බුලට් එකට තුවාල වෙන්නේ නැහැ. මයික් එක බලන මම ඉතින් මම සීරියස් බඳකම බුලට් එක ඉස්සුවා. දැන් මේ පරිපූර්ණ මේක යනවා. ජීවිතේ මේක හරියට ફોකස් කරනවා වගේ බලන ගමන් මුලට ඉස්කෝ. ඊට පස්සේ මම හිතනවා දැන් ඇති මොන මගුලටද මේක දැන්. මලක තියෙන වගේ පෙට්ටියක් ලටපට බොක්ස් එකක් හැම කුණු හරපෙම තියෙන හත්ත පහක වැඩක් නැහැ. පාරේ දැක්කත් නට් එකක් දැක්කත් ඇහිඳා. මොනවා යකට ගහලා දැක්කොත් ගිහිලා ආයෙත් පැටර්න්ම භාගේ එනවා මම අරක දැකලා. මට ඒක දාලා යන්න බෑ. අරන වැලි කඩ දාසි ගැල්ලා. වෝටර් සෑන්ඩ් පේපර් එක ඔක්කොම තියන්නේ. ඉතින් පස්සේ මම කව දෙවන මඩන්නේ මම ඊට පස්සේ කාකට කිව්වා මේක දීලා දාපන් මොකද මේ මේ ආහත ගතියක් හිතේ තියෙන. එකතු කරනවා. මිනිස්සුන්ට වැරදිච්චාම සමාජාල කියලා කියන තැන මේවා මෙච්චර කාලයක් මට තිබ්බා. දැන් නැහැ. මම මට මම දන්නවා පැහැදිලිවම ඔක්කොගේ වැරද්දක් තිබුණ නැත්නම් ඒක මගේ පැහැවෙන එකක් මම මේක හෙලි කරනවා කියන්නේ. මොකද කියවන්න මේ බෝධිචර්යාවතාවේ නවවෙනි පටිච්චේදය. ඒකෙදී මේ සාංශිදේව පාදය පාපුච්චාරණය කියලා පරිච්ඡේදයක් කියලා තියෙනවා. එයා මේ බෝධි චිත්තේ ගන්න ඒ කියන්නේ මම බුදු වෙනවා කියලා අතිෂ්ඨානය ගන්න තමන්ගේ ගුණ සීකරනවා. මට පුළුවන් ද මට සතිය තියෙනවද සමාධිය තියෙනවද ඒ ඔක්කොම ඇති වුණාට පස්සේ ආ සීපත් කළා කියනවා මම මේ தත්වෙට ආවට පස්සේ තමයි මට පේන්නේ මේක නැතුව මම ගත කරපු කාලේ කොච්චර හිත තලන්න නැද්ද මම කොච්චර හොරකම් කරන්නේ නැද්ද මම කොච්චර සතුන් මරන්නේ නැද්ද මම කොච්චර කාමයේ වර්ධ හැසිරෙන්නේ නැද්ද ඒ සේරම කල්පනා කරලා කියනවා දැන් මට ඉක්මනට නිවන් දකින්න මේවා ගෙවම් කරන්න එපායි ඒක නිසා මීට පස්සේ ඕනම කෙනෙක් ඕනම කෙනෙකුට බයිනවනම් ඒක මට ලැබේවා ඕනම කෙනෙක් ඕනම කෙනෙක් මොනට කියලා ගහනවා මගේ මොනට කියලා ගසත්තා. ඕනම කෙනෙක් කුණු විසි කරනකොට මගේ ඇඟට වැටෙත්වා. අසුචි පෙළෙන හරියක් මගේ ඇඟට වැටේවා. වමනේ කරන හරියක් මගේ ඇඟට වමනේ කරාවා කියලා ආපෝච්චාරණයක් කරනවා මයිල් කෙලින් වෙනවා. සාහිත්‍යයක් අන්තිම උසස්ම සාහිත්‍යයක්. ඒ භාවනා කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා අපි මේ නොදන්න කාලේ. සීමාවක් නැහැ නේ. දැන් අපි මේ එක චිත්තක්ෂණයක් බේර ගන්න හදන දැඟලිලි තිබේනවා. මේව මොනවත් කරන්න නැතුව accounts නැතුව අපි මෙතෙක් කල් ගත කරපු අනේ කී ලක්ෂයක් කී දහහක් හිටතලින් නැද්ද? ඉතින් ඒකට අපි කරන්නේ බුදුන් වඳිනවා. ඒකට ඇතුළේ විතරක් සමාවිල්ල ගන්නවා. ඒ සමාවිලා හිතනවා ජීවන ඉවර කරන්න බෑ. ඉවර කරන්න බෑ. ඒ තරම අපි හිතලා කරපුවත් එහෙම වෙනවා ඒක කරපුවත් එහෙම. ඉතින් මම පැවිදි වෙන්න එනකොට කොටින් මහත්තයා හිටියා. මම හරි ඉමෝෂනල් මම දැන්. ඇත්තට අම්මට වදිනකොට මට එච්චර ඉමෝෂන් ගියේ නැහැ. මොකද මාසෙ වදිනකොට මම කොටින් කිව්වා ගිහිල්ලා මේ මල වහුලක් මේ දෙල්ලම් බාර දීලා මට බෑ මම ඉවරයි. ආඹෝ හොඳයි ආම් යතර බාර දෙන්නේ කිව්වා ගෙදරදී. ඊට පස්සේ මං කව එහෙමයි මම මේ මං කරලා තියෙන අපරාධ මං කරලා තියෙන කතාවට සීමාවක් නැහැ. නමුත් ඔබතුමත් මේ ප්‍රධාන හේතුනේ මට ගියුතු හතර බලයෙන් තමයි මේක කියලා දුන්නේ. හැබැයි මං අද යනවා ගමන. ඊට පස්සේ මට ඕගොල්ලන්ව දෙන්න බෑ. ඒ නිසා මට මේ ඉන්න ඔක්කොම ගියම නෙමෙයි මට මට පොඩ වන්නේ දෙන්නේ මේ පිස්සු කිලින්න බෑ මට වන්නේ බෑ මට වන්නේ බෑ මම කොහොමඩක්වත් බාර ගන්නෑ මට වැන්දොත් මම වදිනවා ඊටසේ මං කෝ මං වැන්දාට පස්සේ උඹට වැන්දත් එකයි මම මැඩුවත් එකයි මට උදව් කරපු පිරිස් වලට වදින්න කිව්වොත් උඩු පොළවේ වැලි ගන්නවනේ අපෝ නියෝජනය කරන වදිනවයි කියලා එපා කියද්දි මං වැන්දා වදිනකොටම කොටින් මට වැන්දා පංචමට සාක්ෂිතුන සද්දි සීලව සදාස්තල ඇදගෙන වැටුණා ඊට පස්සේ මම කිව්වා මට දැන් ඔබ වැන්දත් එකයි මරුණත් එකයි මට නිකන් සංගීතයක් වශයෙන් ඕන වුණේ මට උදව් කරපු අයගෙන් සමුගරගෙන යන්න මම පැවිදිුණාට පස්සේ උඹලට මට වඳින්න වෙනවා මට ආයෙ උඹලට වඳින්න බෑ ඒකට මේ කැත වැඩේ කරන්න බෑ මොකද නැතු බෑ මේක බේරන්නේ මම පැවිදි වෙන දවසේ ඉඳලා සිවුර දාගත්ත ගමන් ඇවිල්ලා වැන්දා ඔක්කොම ගොඩින් කියන්නේ කරුණාවත්ව නේච්ච මිනිහා අරිදම සාන්තේ සිවුරු අඳගෙන ඇවිල්ලා දසසී සමාදන් කරනකොටම කඩාගෙන ඇල්ල වැඳ මට හිතනවා මෙයාගේ තියෙන නිහතමානිකම මට ගොඩක් වැඩි මට අති ගුණවත් කියන්න දෙයක් නැහැ මම වගේ පාහරෙක් නෙවෙයි ඒ වුණාට අර ගතියයි එදාට මතක තියාගන්න ඕකට එක එක උත්තරයක් තව තියෙනවා කිවිච්ච නැති එකක් Tamangen කාටද සමාව දෙන්න තියෙනවා නම් මොහොතක්වත් පමා වෙන්නේ ඒක තමයි ඒකේ අනිත් පැත්තට. කවුරුහරි ඇවිල්ලා කියන්නේ නෝනම් මෙහෙම මෙහෙම කියලා අනේ මම වෙන දුක් විඳින්න එපා. ඔබට ඕන දෙයක් ගන්නේ මම උඹලට තරහක් නැහැ කියලා යාට දෙන්න ඕනේ සමාව අන්කන්ඩිෂනලි. නැගව තමන්න කාට හරි කියනවනම් කෙනෙක් කාට යන්න අයින් හරි කමක් නැහැ කියලා කියන්නම අපි වෙන තැනකට යන එකක් නෙමෙයි. මේ ආවේ මේ කාරණා නිසා. මට මේක වෙලා තියෙනවා මගේ මෙහෙම කියලා තියෙනවා කරුණාකර සමාවයන් කියලා මම දන්නේ මනුස්ස ජීවිතේ නෙමෙයි ඒක තෙලින්ම බ්‍රහ්ම ලෝකේ. ඒ ඒ මට්ටම කෙලින්ම බ්‍රහ්ම ලෝකේ. ඒක කරන්න බෑ නිකම් ඡායාවට මායාවට නම් කරලා බෑ. උසාවිය කිව්වට පොලිසිය කිව්වට කරලා බෑ. භාවනා කරනකොට එනවා නිකම් මුදිතාවක්. අපිට හම්බෙන්නේ මේ දැනුමට කාට දීලා ඇද්ද මේක? අම්මාපා කියලා දෙනවට අම්මා කියලා දෙනවට වඩා යහපන්නේ මේක. ඒකට බුදුම මුදිතාවක් කරන නිසා ඊට පස්සේ කිසි කෙනෙකුට තමන් මං හේතු කරන පව් කරන්න වෙන්න දෙන්න එපා. නොත් ඒක මගේ වැරද්දක් කියලා හිතාගන්න. මං හිතලා මං ගැන හිතලා කවුරුහරි භාවකයක මගේ වැරද්දක්. ඒකට සමාවිල්ලානේ. ඒ වගේ කරගන්න තියෙනවා නම් යන්නේ ඉස්සල්ලා සමාව ගන්න තියෙන එක මම කරගන්නවා. ඒක අමාරුයි හැබැයි කියන්නේ. ජීව කියන්නේ උපමානකාර ඕ කුක් ගන්න. අමු තන්නේ කරම අමු අමාරජ මමගේ හේතු කාලේ මම දන්නවනේ. ඔක්කොම මට කිව්වා අමරජ චාම කිව්වා මම බුරුමයන් ඉස්සෙල්ලා මම ළඟට ඇවිල්ලා ඉඳලා බලන්න. ආම්දුනේ. මාන්නකාරකම් පරිසම් නැහැ. කිව්වා. ඔබ මොකද කිව්වේ? මාන්නකාරකම ගැන පරිසම් වෙන්නේ. මම කන්නේ මම පිටිපස්සින් ඉන්න අනිසෝයන් ගැන කරුණා කරලා මේක පොඩ්ඩක් කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ කියලා. මට තේරෙන්නේ නැහැ. මට දෙන්නේ මාන්නකර පරිසං වෙනවා. ඒ කියන්නේ පුදුම මේ මේ මාන්නකාර චරිතයක් වගේ තිබුණා. දැනටත් එහෙම තමයි. ඒ නිසා පුළුවන්තර සමාජීව සමා ගැනීම බාට නොමිලි හම්බෙන දෙයක් ඒක. කියලා වැඩක් නැහැ. ඒ රිලීස් වුණාට පස්සේ ඇති වෙන මේ සතුට ඒක නිසා ඒක පුරුද්දක් වශයෙන් කරගන්න. නිතරම මේ සමාවෙ ඉන්න එක නිකන් බාල්දු වෙන්න බය අඩු වෙන්න නෙවෙයි. කාරණා ඔයලා කරන්න පුදුම ශාන්තියක් තියෙනවා. ඒ නිසා මේකදී හීල් වෙගෙන යනවනම් යන්න අරින්න. නැත්නම් ඒ පර්සන් කාට ගිහිල්ලා කියන්න පුළුවන් නම් ළඟින් සමා ඉල්ලල වෙලා විවේකේ අවසර ගන්න ඕනේ. ඒ කාරණා කියලා දෙනවා කමන්නේ කියලා. ඊපස්සේ හොල්මන් වෙනවනේ මොකක්ද දන්නේ නැහැ. එයා ප්‍රයෝග කරන්න එපා. ඊපස්සේ ගිහිල්ලා කියන්න වෙන මෙහෙම දෙයක් තියෙනවා. මගේ හිතේ මෙහෙම තියෙනවා. මට කරුණාකර සමාවෙන්න දෙන්න කියලා. ගරු සම්මුඛ මහන්සර් දෙවියන්ක ඥාතික පිනාව කතා කරන්නේ දැන් ඒ විදිහට ප්‍රාර්ථනා කරලා කියන විදිහට දැන් මේ කොට බැඳීමක් උදාහරණ කරගන්න. උරුද්දකට කලද එහි අරුපක් ඇති වෙයි නොදන්නේ. කරුණා පෝෂකව පැහැදිලි කර දෙන්නවා නැදයි. අවස්ථාවේදීම දැන් ඒ කොට බැඳීමෙන් පොරක් සිදු වේද? මේ ආචාරවල තියෙනවා මෙහෙම කරලා කියන සමාචාර කියනවා. එතකොට අංජලි කරන වන්දනීය කරනකොට නළලේ තියලා කරනවා. එහෙම නැත්නම් මේ තනියට මෙහෙම කළා ගුරුවරයෙකුට අපි ඉස්කෝලේ යන කාලේ එළියට යනකොට මේ තනියටින් අර සමාජාචාරවල පළුව කරනවා. ඒ ඒක එක එක ආචාර ධර්ම. කෙසේ නමුත් මේ භාවනා කරන කෙනෙක් භාවනා කරන්නේ අතර පව කරන මේ දීනහීන චරිතයක් ඇති කෙනා දෙයියන්ට වඳිනවා. මොකද දෙයියෝ උසස් කියලා හිතන දෙයියෝ කුක්කේ තරම්වත් වටින්නේ නැහැ. දෙයියන්ට අපිට තරම් chance එකක් නැහැ. භාවනා කරන එක්කනට දෙයයන් මේ මේම කළා කතා කරන්නේ. ඒ නිසා දෙයයන් වඳින්න ඕනේ නැහැ. මොකද දෙයියෝ බලාගෙන ඉන්න මනුස්සත්වය ලැබෙනකන් අපි ඉන්නේ මනුස්සත්වය ලැබිලා. අපි එවකට භාවනාත් කරනවා. නමුත් අපි පින් දෙනවා. පින් දෙනකොට අටක් උඩටක් තියාගන්න කියලා මං අහලා තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම කරගෙන පින් දෙනවා. එහෙම නැත්නම් ඒ ගන්දී යන පින් දෙනකොට ඥාති ශීපත් කරනකොට ඊට පස්සේ තමගේ ප්‍රාර්ථනීය ගාතාව කියනකොට ඒක උතුම් කරලා සලකනවා. ඒක නිසා ඒ postures දෙක තුනක් කරනවා. හැබැයි මේකට සම්මත එකක් නැහැ. සම්මත එකක් නැහැ මේ ඊපාර මෙල්බන් වල ඉඳද්දී ඒ මේ විජේ ස්වාමීන් වහන්සේ ට්‍රීට් එකට ආවා. ට්‍රීට් ඇවිල්ලා කිව්වා ඉවර කොට කතාව දුන්නේ ස්වාමීන් වහන්සේ විචකටාලේම මේ ස්වාමීන් වහන්සේ මගේ ගුණ දන්නවනේ කියන්නේ ගියාම කියනවනේ කීටි වෙලා කිව්වා මේ මම ආරාධනාවක් කරනවා අපි පොඩි ළමයින්ට මේ පන්සලෙත් කරන්නේ කියලා. අපි දැන් මම ඊයේ ගියේ ඒ ලොකු සංජමන්ට හිතයිලා ගියානේ මේක කිව්වට බය තරහක් නැහැ. එතන ගිහිලා ආධුනික අයට පොඩ්ඩක් බණක් කියලා ඉන්නේ. ඊළඟ දවස් තුනක් කරන්නේ කියලා. ඊට මම ගොඩක් ආරම්භන බාර ගන්නවා. මම හැබැයි අවල් දවසේ මොනවක්වත් මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා අපි මම දහම් පාසලේ උගන්වනකොට පොඩි ළමයින්ට කිව්වොත් දෙයන්න පිටනොට මෙහෙම කරන්න, ආත්මික ආසංකට මෙහෙම කරන්න කියලා. හරියටම කරනවා. අම්මලා තාත්තට කී සැරයක් කිව්වත් අම්ම නැයි. කරන්නේම නැහැ. ඒ දුර්ලභම නිසා නෙවෙයි කියන දේ අහන්නේ. පොඩි උමගේ නෙවෙයි. මොනවදෝ කල්පනාවක්. ඒකට කියනවා හාමුදුරන් ගන්න පොඩි උන් ටික අදලා දෙන්නකෝ කියලා. ඒ හාමුදුරෝනේ ඌ හදන්න. හැබැයි අම්මලා තාත්තලා හැදෙන්නේ නැහැ. ඒ තරම්ම මැග්නටයිස් පොඩි උන් උගන්නන්නේ. ඒ තරම්ම බ්ලොටින් පේපර් එකට තින්ත උරා ගන්නවා වගේ උන් ටක් ගාලා අල්ලනවා. ඇල්ලුවාට පස්සේ සැරයයි. ආයෙත් මොකක්වත් ඕනේ නැහැ. ඊට පස්සේ දිගට අරගෙන යනවා. වැඩි හිටියන්න පළු වෙනකන් ගහලා වෛර බලු වෙනකන් ගහලා ගැහුවත් හෙටත් ඒකම අහන. ඒක වැඩි හිටිකම කියන්නේ. මේ මේ මේ කට්ටිය ඔක්කොම හොඳයි මේට වැඩිය පුංචි කාලේ. ඒක නම් කට ඇරලා කියයි. දැන් කක්කා. දැන් අනාගෙන තියෙන්නේ කරන්න තියෙන ආපව කියලා අර පොඩි කාලේ හිටපු තැනට ගෙනෙන එක ඉන්න මේගොල්ලෝ කරන්නේ අර හැදෙන යමුත් කක්ක කරනවා. අර හැදෙන පොඩි ඊගාට හැදෙන යමුත් හොඳත් ඉහෙට තියෙනවා. කක්ක කරන එක තමයි කියන්නේ. ඉතින් මට එහෙම කියන්න පුළුවන් මට පොඩි උන් නැති හින්දා හිටියනම් මොනව කරන්නේ කියන්න මම දන්නේ නැහැ. ඒක නිසා මේ ඒ වගේ ස්ටෑන්ඩඩ් තියෙනවා. ස්ටෑන්ඩඩ් දැන් බුරුමේ ගියාම ඔය කතා නැහැ. තායිලන්තේ ඔය කතා නැහැ. ඒ නිසා තමන් ඉන්න ඒ group එකේ හැටියට තමයි මේ posture එක මේ කොහොමද කරන්නේ කියන එක වැදගත් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ ආරම්භ නිවන් කොට පැමිණෙන නිරස අවස්ථාවේ අනුම ධර්මයේ විනාඩි 45ක් ගෙවා ගන්න මට වහන්සේ වායක සමාහන් කළ බැරි. එය ප්‍රායෝගිකව කරන්නට මම කීප විටක උත්සාහ ගන්නේ වරින් වර ආශ්වාස ප්‍රශ්වාසය දැනෙමින් නැවත නැවත ගෙවන් දෙද්දී ඔබ වහන්සේ මේක පෙරවලාවර මේ දීර්ඝ සම්මත විස්තර කරද්දී සමාන්තර අවිද්‍යාව නීතියේ වදන් පෙර ඔබ වහන්සේ විසුවායට කීප වතාවක් සිහිය නැගුණු අතර අදා මේ විදිහට තවදුරටත් මේ රැඳී සිටීමට උත්සාහ දරමින් එනම් ඊට මේ අවස්ථාවේ සිතපත් වීම මගේ සමාධිය තුළ ඇති කරගන්න කිව්වක් වෙනවා. එදා සිහිනමයි බව සම්පූර්ණ සිහිපත් කරගනි. එදා සිහිනමයි බව තම සම්පූර්ණ සිහිපත් කරගනි. මුල කමතහන පරිමාය ඉදිරියට එම දැරමි සිහිනි පහළ වීම තුළ විනාඩි 45ක්වත් මෙම පදයන්ගේ සිහිනමට උත්සාහ කිරීම නිවැරදි විදිහට නිවැරදි විදිහට අපට ඉස්සරහට සාරන්න. ඒක තොරතුරු දීලා නැහැ. ඒ කියන්නේ පඤ්ඤාණය අධිස් පාකින්නේ ඒක වරද්දාගෙන තියෙන මේ නීරස භාවය විනාඩි අධිස් පාකින්නේ එක නෙවෙයි කියන්න ගන්නේ. අරමුණ ගෙවම් කරලා අරමුණක් නැති සතිය විනාඩි අධිස් පාක් පාකන. අරමුණේ පවත්තපු සතිය අරමුණ ගෙවම් කරාට පස්සෙත් පවත්තන්නේ. ඒක නීරසකම එන්න පුළුවන්. නමුත් කරගන්න එක්ක හරි බෑන කවිය මතක් කරගන්න. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවෙන් මම මේ කිව්වේ මේකේ කෙලෙස් නැහැ. මේ වෙනුවට එන ඕනම එකක් මේට වෙඩි කෙලෙසිනා. ඒ නිසා අඬලා හරි කවන්න යාප්පු වෙලා හරි කවන්න කොහොමද මේක පවත්තන එකයි මතක් කරගන්න. ඉතින් ඊට පස්සේ ඒක උත්සාහ කරලා තියෙනවා. ඒ අතරමැද ආය ආනපන ඇවිල්ලා කියලා ගිහිල්ලා තියෙනවා. ඒ ඔක්කොම මොකද ඍජු සජීවී කරනවා. ඊට පස්සේ මේ සින්දුව කියලා හරි උත්සාහ කරලා තියෙනවා. මේක හරියද නැද්ද කියලා නැහැ. ඉතින් කොහොමද මම මේ මේකේ ප්‍රෝග්‍රස් එකක් මනින්නේ? ඒක හරි ක්‍රමයේද කියලා දැන් ආය අහනවා. ඒක නිසා ඒ තමන් කරපු ප්‍රයත්නෙට තමන් නම්බු කරලා නැහැ. නම්බු කරා නම් ඒක හරි ගියාද ඉන්න පුළුවන් වුණාද නියසකම වුණාද නැත්නම් විනාඩි 20ක්වත් ඉන්න පුළුවන් වුණාද කියලා ඒ තොරතුරු තමයි අපිට සභාවට වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ අත්‍යවශ්‍ය තොරතුරු නැහැ. ඒක නිසා අපිට අර පළවෙනිම දීපදේ තමයි ආය මතක් කරගන්න. අරමුණකින් අපි සතිය පිහිටවලා ඒ පිහිටවපු අරමුණ නැති වුණාට හිත වට ගන්න නැතුව අරමුණක් නැතුව සතිය පවත්තන්න ගෙනියන එක තමයි මෙතනින් මේ කියන්නේ. ඒ අරමුණ නැති වෙනකොට නීරසකම වැඩි වෙනවා. මොකද ඒක ඒ උපයාගත්ත නීරසකම මේ බාල්දු දෙයක් වෙන්නේ පහත් දෙයක් වෙන්නේ කැඩෙන්න දෙ නැතුව රැකගන්න තමන්ට තමන්ගේ සත්‍ය විතරයි. ඒකයි මෙතන කමටහ. ඒකයි සුද්ධ වෙන්නේ. කිරුවට පස්සේ හරි ගියාට දෙකෙනෙක්ගේ සඳහන් වෙලා නැති නිසා තොරතුරු අනිත් එක නම් හරි හොඳයි. එහෙම නැතුව අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා ඥාන කුඩියක්වා වන්දර ආදී පහළවන්නේ භාවනා තුළින් පමණද චින්තනය හා සුතමය ඥානවලින් මෙයත් හරියම හැකිද භාවනාවේදී මෙන්න ඥාන පහළ වේ නම් යෝගාවචරයට එය දැනෙන්නේ කෙසේද මේවා එක්වරක් පහළ වූ පසු එය නිරතම පවතිනද නැවත නැවත පවතින සිදු කර යුතුද විසාන සමන උගාන් මූල කරව පැත්තට ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ මේ අහපු දෙයක් කලින් අහපු චින්තාවේ දෙයක් අරගෙන තියෙන්නේ ඉතින් ඒක භාවනාව කියන එක මේ ඥාන පාර වෙන්නේ භාවනාවෙන් පමණක් කියන එකෙන් අදහස් නිකන් මේ භාවනා කියන්නේ ඉඳගෙන ඉන්නා වගේ එකක් මට පේනවා. භාවනා කියන්නේ ජීවිතේ ඕන වෙලාවක ඉන්න පුළුවන්. ඒ නිසා මේ මොනතර ප්‍රශ්න කාරිකේ හැටිමයි උග. ඒගොල්ලෝ හිතන්නේ මේ භාවනා කියන එක මේ වගේ ශාලාවට එලා බුදුආමතුකෙම ඉඳගෙන ඉන්න එක විතරයි කියන එක. නමුත් අපි කොච්චර දෝ මේ වැඩ පිළිවෙලක් කියනවා භාවනා කියනක ඕනම වෙලාවක ඕනම විදියක වෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාවෙන් තොරව මේ වගේ ඥාන පහළ වෙනවා නම් මුස්ලිම් මිනිසුන්වත් පහළ වෙන්න ඕනේ. කතෝලික මිනිසුන්වත් පහළ වෙන්න ඕනේ. මේ ගස් කල් වලත් පහළ වෙන්න බෑ. ඉබේ පහළ වෙනවනේ. දැන් මේක ප්‍රතිපදාව විතරයි වෙන්නේ. ඒ ප්‍රතිපදාව කරන්නේ ඉඳගෙනද සක්මන් කරනද කියන එක මේ ප්‍රශ්න කරු ඉස්තර කරලා නැහැ. ඉස්තර කරගන්න උත්සාහ ගන්නෙත් නැහැ මොකද මූල ධර්ම ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ එක සැරයක් පහළ වුණාම මේක දිගටම හිටිනවද කියලා අහනවා. ඉතින් මේ ලෝකයේ කිසිම කිසි දෙයක් එහෙම එක සැරින් හදින දේවල් නැහැ. ඔක්කොම එක සැරින් දැනගන්න දෙවෙනි සැරින් බත භාවනා කරනවා බොහෝ කිරීමෙන් බෞද්ධිගත කිරීමෙන් තමයි අපි ඒක තහවුරු කරගන්නේ. ඒක නිසා වෙන්න වෙන්න වෙන්න Tamande යනවා උසස් වීමක් ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාවක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි සැරේ යන්තම් ඇසුරු කරනකොට ටිකක් ඒ හැකියාව වෙනවා. ඒකම කරගෙන යන ටිකක් වැඩි වෙනවා. බෞද්ධිගත කරනකොට ඒ ඥාණය මොන තව ඥාණයකට යනවා. ඉතින් මේ මේ විදිහ වැඩ පිළිවෙලක් තියෙන්නේ මේ අර බුද්ධජානනාංශ පින්නපු ඒ මේ පටිච්ච සමුප්පන්න භාවය ඉදපච්චේතාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය රේකී ක්‍රමයට ආවෝද කරන්න හදන්නේ. ඒක රේකී ආවෝද කරන්න බෑ. රේකී ආවෝද කරන්න පුළුවන් නම් මේ ටැබ්ලට් එකට දාලා ඔපරේෂන් එකක් මාර්ගෙන් අම්බි කෙනෙකුට උනත් පම් කරලා තිබ්බනේ. එහෙම කරන්න බෑ. ඒ නිසා මේ මූලධර්ම පටලවිල්ලක් මෙතන වෙලා තියෙන කියලා නම් කියනකොට තේරෙන පාවිච්චි කරලා තියෙන වචන සහ ඉදිරිපත් කරලා තියෙන දේවල් නැහැ කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විට සමහර වේලාවට වස්තරම් පාට වේඛ්‍යාය වාගේ වතුර වඳුනක් උතුරනවා වාගේ පේන්නේ එලෙස් ප්‍රහාණයක් වුණද මේක මත උදේට බය දැකීම කියන්නේ එය නොබලවා බැලීම වන්දනාවෙන්ද එළොන් සරණ පළවෙනි එකනාගේ මල්ලි වගේ තමයි දෙවෙනි එක නැත්නම් නංගි වගේ ඊළඟ තියෙන දෙන්නම වල පැරලලි ගිහිල්ලා තියෙන ඒක වගේ අත්තක් නේද කොහොම නමුත් ඒ වගේ ඉල්කැලි හරි කමන්නේ මොනවාට බෑන තමයි මොකක්ද හිතෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ ඒ වෙන මොකක්වත් නැහැ මට මේක ඉතන හොඳයි කියලා හිතනවාද පහසුවක්ද නැත්නම් කරදරයක්ද කම්මැලිකමක්ද ඒක කිසිම කෙනෙකුට කල්යතු කියන්නේ නැහැ. මේ විදිහට භාවනා කරනකොට ඉති කැලි වගේ පේනවනම් බත්තුතුන් වගේ පේනවනම් මම ඒකට ගමනට ධෛර්යයක් සද්ධාාවක් පෙර ගමනක්ද නැත්නම් කරදරයක් බාධාවක්ද එහෙම නැත්නම් මේක තවත් එකක් කරදරයක් නෙවෙයි. ඒ ධර්මතා ඒ Taman ඇති වෙන ආකල්පය දෙන්න ඔය එකකවත් කිසිම ඥානයක් ඇත්තේ නැහැ කිසිම අකුසලයක් ඇත්තේ නැහැ. ඒකට Taman දක්වන ආකල්පය තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ආකල්පය දක්වලා නැහැ. මට මේක පහසුවක් වුණාද මට අපහසුයක් වුණාද? අපහසුයක් වුණා නම් ඔය කොච්චර දෙයක් වුණත් කක්කලේශයක්. පහසුවක් වුණා නම් මේ මනස අධිකර සබාන කරනවා. වැඩ කරනොත් නැත්නම් අලුත් දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කොයි එක ඉදිරියට වුණත් ඒකේ ඒක නාට පෙනේ නැහැටි අපහසුගත වෙන හැටි ආ දක්වන ආකල්ප විතරයි වැදගත් වෙන්නේ. කිසිම දර්ශනයක සුභාසුභ කියලා පූර්ණ නිගමනයක් නැහැ. තමයි මේක බලන හැටි. ඉතින් ඒක ලියන්න පොරොත්තු පුරුදු වෙන්න මට මේක වෙනකොට මට දැනෙන්නේ මෙච්චරයි කියලා. ඒක නැතුව පිට කෙනෙකුට මොනම දෙයක්වත් අදහස් එකතු කරන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ඔබතුමා සඳහන් කළ පරිදි දේනානුපස්සන සූත්‍රයේ හා ආනාපානසති භාවනාවේ විදර්ශනාව අංක දෙක වශයෙන් හැඳින්වුවේ භාර සඳහන් පරිදි. ඒක හේපාන වස්සනාව දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය උපදී එක අංගයක්. විනෝද සත්‍ය සහ මාර්ග සත්‍ය අනිත් අංගයයි. එක ආනාපාන සති භාවනාව විදර්ශනාව සඳහා උස්සරලේ මුල එක අංගයක්. උස්සරලේ යද අනේක අංගයක්. මට අවබෝධ වී ඇති පරිදි අංග දෙක ලෙස දැනෙන්නේ පහත පසුපිට සඳහන් වන පරිදිය. එක දේතාල වස්සන දුක්ඛ සත්‍ය එක අංගයක්. සමුදය උපති අනේක අංගය. මේන මධ්‍ය සූත්‍රය සහ හේතුඵල ධර්මය සමග සැසඳේ. දෙක ආනාපානසති භාවනාව උස්සරල්ලේ මුල එක අංගයක්. උස්සරල්ලේ අග අනේක අංගය. ආශ්වාසයේ අග සහ ප්‍රශ්වාසයේ මුල අතර ස්ථන නිරෝධය. කරුණාවෙන් මෙම පටලැවිල්ල නිදාකරණය කරගන්න ඉල්ලන්නේ. ඔබතුමාට බොහෝ කල අපවෙන්නට ධර්මයේ අනුශාසනය කිරීම හැකි වේවා. දුසසුන වේවා. මේකට හොඳ වැඩේ බණ ටික නේද තහන්න ඕනේ. ඉදිරිපත් කරලා තියෙන එක නෙවෙයි පටලවාගෙන තියෙනවා. ඒක නිසා නිකන් ප්‍රශ්නෙට කරන ගෞරවයක් විදිහට ගත්තොත් ත්‍රිතාන පස්සම පෙන්නන තුන 16 ආකාරයක් දිනවා අනාගෙන තියෙනවා. පළවෙනි එකේදී කියනවා දුක දුකට හේතුවත් එක පැත්තක් සමුදය සමුදය නිරෝධය නිරෝධය කියලා එක පැත්තක් ඒක ත්‍රිතාන පස්සම. ඊට පස්සේ උපජීවල හටගන්න එක පැත්තක් උපජීවල නැති වෙන ජීව අනික් පැත්ත. මේ දෙක දෙකට දෙකට කන කඩ යනවා. ඊ අපි ඇති කරගත්ත අවිද්‍යාව එක පැත්තක් අවිද්‍යාව නැති කරගැනීම අනික් පැත්ත. ආශස්වසජන මැදයි මුලයි එක අන්ත දෙක අග නිරෝධය. ඉතින් මේ ටික එක සැරයක් අහලා රසයෙන් රස විඳලා තියෙනවා. නමුත් පරිචිත ප්‍රස්ථානගත කරලා තියෙන ඉතින් දැන් මේක මේ මේ බණම නැවත අහන්න. අනකට අනකට සුද්ධ කොළිය ළඟ තියාගන්න. ඒකෝට තේරෙයි. මේ ඊශ්වර පස්සට ගැලපිලා නැහැ. ඒක ලියලා තියෙනවා පටලවිල්ලක් තියෙනවා Tamandම තේරිලා තියෙනවා. ඒක හොඳක් කරලා තියෙනෙක් වාර්තාගත වෙලා තියෙනවා. එනිසා හොඳම වැඩේ තමයි ටිකක් වෙලා ගන්න. පාඩු නැහැ. ඒකට වෙලා ගත්තට පාඩු නැහැ. වෙලාව අරගෙන මේක පටලවිලි බේර ගන්න එකයි තියෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය කොමත්දයි මම දැන් ඉතා පැහැදිලි දෙන්නේ. එමෙන්න ආනාපාන සතිය විදර්ශනාවද මුලසිට අරකම හොඳින් පැහැදිලිය. මගේ ප්‍රශ්නය නම් ශරීරය වටා ඇති වේගය circular motion එක කරකිරීමට ඇති කේන්ද්‍ර දිශාවට ඇති බලය centrifugal force කුමක්ද? එය කැවිලි නිසා ඇති වේද? නැත්නම් කර්ම ශක්තියද? මෙම ක්‍රියාවලිය පැහැදිලි කර දෙනමින් ඉතා ගෞරවයෙන් වහන්සේගේ ඉල්ලා සිටිනවා. මේකෙත් කොහෙදෝ තියෙන කාරණා කීපයක් එකතු කරන්න හදන්නේ centrifugal centrifuge beaters ඒ ශක්ති වැඩ කරන්නේ ද්‍රව්‍ය වලට විතරයි මැටරකට විතරයි ඒක වුණේ අයිසෙක් නිව්ටන්ට ඊට පස්සේ අයින්ස්ටයින් කාට ගියාට පස්සේ ඊට අමතරව weak nucleus power strong nucleus power කියලා energy වලට අයිති තව දර ශක්ති වගේ එකතු වෙනවා ඊට පස්සේ මේක මුළු සත්‍යයෙන් ඊටාම සුළු කොටසක් වඩපත් වෙනවා. ඉතින් මේක කර්ම ශක්තියත් එක්ක කට කලපන්න හදනවා කියලා කියන්නේ ඊස්ට් එකයි වෙස්ට් එකේ මත දෙකක් එකතු කරන්න හදනවා. ඉතින් අපි අර නිදර්ශන ගන්නවා මේක පෙන්වන්න. නමුත් මේ උපමා උපමේ දෙක ගලව ගන්න බැලුවොත් උපමා උපමේය කියලා හිතනවා. ඉතින් ඒකකොට මේ ඉගෙන ගන්න වෙනුවට පටලවන්න අරගන්න වෙනුවට පටලව ගන්නවා. ඉතින් ඒ නිසා උපමාවක් ගන්නේ තමයි කියන කාරණා විස්තර කරගන්න මිසක් අවුල් කරගන්න නෙවෙයි. ඒ නිසා මේ කර්ම ශක්තියයි centripetal centrifugal powers කියනවායි කර්ම ශක්තිය ඒකාන්තයෙන්ම නාම ධර්ම පැත්තට යන එක. මේක රූප ධර්ම කතාවක්. ඒ නිසා ඒවා වෙන කරගන්න ක්‍රමයක් නෑ. ඒක තමයි ඒක උකහා ගන්නකොට හේතු වෙච්ච මූල ප්‍රභවයට ගිහිල්ලා නැවත කියවන්න. නැවත සම්බන්ධ කරනවා. ඒකට එමි දෙමිටෝක පටහැරගෙන යන්න පටන් ගන්න. ඒ වෙනසෝ මේක මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න බෑ. මොකද මේ අපේ නිදර්ශනයක් විතරයි ආරම්භය. ඒ උපමා උපමේ දෙක කලපගන්න බැරි වුණොත් මේ ඒ මිනිස්සෙක් අන්දමනසෙකට අන්දමනසෙ කියලා මැච්චින මාස ගහවලු මේ කිරි කොහමද කියලා. ඒ කිරි කොකා වගේ කිව්වා. කොකා කොහොමද කොකා මෙහෙමයි කිව්වා. අත ගහකොල ඉතින් කිරි බොනකොට පතුමුද පැටලලා නැති නේද කියලා. උගම උගම ගලවන්න බැරි වුණොත් කිරිබනකොට උගට පැටලෙනවා. ඉතින් මේ බණ ඇහිලදී මේ ඔක්කොම හැදෙන්න ඕනේ. බණ අහනකොට බණ කියන එකේ අදහස නැවත නැවත කියනෝ නැවත නැවත අහනවා. මේ විදිහ බණ කියනවා වගේ කියලා අපි බණින්නේ මිනිස්සු. එකම නැවත නැවත කියනකොට තමයි බණ කියනවා කියන්නේ. එකම නැවත නැවත අහන්න ඕනේ. අහනකොට තමයි පැටලෙන්න බැරේ. ඊට පස්සේ ඒක හරියනවද කියලා බලන්න තව කෙනෙකුට කියලා දෙන්න. නැත්තම් ඒක රීන්ෆෝස් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පැටලෙන්න යෝගයක් තියෙනවා. නැවතත් මූල ප්‍රභවයට යන්න උකන්නේ. ඒකම තමයි සුද්ධ වෙනවා ටික ටික. ගරු සම්මානස කරුණාවෙන් පැහැදිලි කරන සේවා. ඔබ වහන්සේ මේ ධර්ම දේශනාවේ සීමා පරිදි උදෙසන සක්මන් කරන විට කුරුණාගේ ශබ්ද වලට හා වෙන බාහිර ශබ්ද වලට මනාවයක් හෝ අමනාවයක් නොදෙන බව පෙනේ. ඒ නාම අමනාව බව මොකේද? උපේක්ෂාවයි පැහැදිලි කරගෙන යන්නේ. ඒ විතරක් තමක් කළ යුතුද? දැන් මේක කියලා කියන්නේ තෙන් කුරුළු දැක්කට මනාපමනාවක් පහළ වෙලා නැහැ කියලානේ. එවනේ කියලා තියෙනවා. කුරුළන්ගේ ශබ්ද වලට වෙන මාන ශබ්ද වලට මනාපයක් හෝ අමනාපයක් නොදැනෙන බව පේනවා. ඔව්. ඒ මනාප අමනාප බව මොහොතේ. ඉතින් අමනාපය අමනාපය පහළ නැත්තම් මේ ඒ යමනාපේ කොහොමද කියලා කියන්නේ සම්බන්ධයක් නැහැ මේකේ මේ පදගත අර්ථ සම්බන්ධයක් නැහැ. පහළ වුණා නම් කියන්නේ ඒක මොනේද රාගද ද්වේෂයද කියලා. ඒ පහළ නැත්තම් මොකද්ද වගේ? උපේක්ෂාවයි හැන්නේ මොකා වුණත් පහළ නැත්තම් මන්නේ. ළමේ කම්බිටි ඉස්සලා කේන්දරේ කොහොමඩක්වත් හදාන්න බෑනේ. නසසගතර කොච්චර දක්ෂ වුණත් බොක්කේ ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි වෙන්න උනේ වදන වෙලාවෙත් නැහැ. පතන ළඟට කේන්දරය හදන හම්බෙච්ච ළමයිට කේන්දර හදනවා. මට මනපෙන් පහලලා නැහැ. ඒක රාගෙද ද්වේෂෙද මොහෙද කියලා. ඊයේ බණ හොදක් කියව නරකක් කියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නය සක්මනේ යෙදෙනක සිත සිතුවිලි වල යන බව අල්ලා ගැනීමට ශබ්ද හා රූප වල සිත මාරු වෙන බව දැකීමට වඩා මට අපහසුයි. එසේ වන්නේ සතිය එතරම් දියුණු නැති නිසාද කරුණාවෙන් වහදා දෙන්නේ නැහැ. ඇත්තටම එක එකනට භාෂා පාසුකම් වෙනස් වෙනවා තමයි තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට කෙලෙසි බරපතලකම හැටියට පුහුණුවේ හැටියට වෙනවා. කෙසේ නමුත් දැන් අපි මේ කියන මට්ටමේ ඉන්නකොට සක්මනේ කොටකොට සක්මනේ සතිය තියෙන බව දන්නවනේ දැන්. ඒක විශාල ජයග්‍රහණයක්. දැන් ඊගාට සක්මනේ ඉනකොට වේදනාව හිතවිල්ල සත්‍යයක් එනකොට එතනදී සතිය කැඩෙනවා නෙවෙයි ඒ මාර් වෙන සතියත් අනුව බලාගෙන යන්නේ කෙනෙක් කරන්න ඕනේ කියලා තේරුම් ගන්න තියෙනවා. එතකොට තේරලා තියෙනවා මට සද්ද වේදනාවල දැහැකි. ඉතිවිලි බෑ. කොහොම යනකොට ඒකත් පුළුවන් වෙනවා. මේ දෙයින් ගොඩක් කරගන්න තියෙන්නේ මෙහෙම තමයි. එක දවසේ ඔක්කොම එක වෙලාවෙ ඉන්නේ. තමන් හරි ගිය ටික සමාදන් වෙන්න. පුළුවන් තරම් සතියෙන් ග්‍රහණය කරන්න. එතකොට හිතවිලි වලට කමන්නේ දැනට කමන්නේ ඒක නැතුව අනිත් දෙක මාස්ටර් කරගන්න. වේදනා සද්ද හොඳට කරගෙන කරන යනකොට අර හිතවිලි සම්බන්ධයෙන් දවසක ඒ දක්ෂකම එනවා. ඒක නිසා දැනට අර ගිහිල්ලා තියෙන එක ගොඩක් වටිනවා. ඒ ටික සමාදන් වෙලා කරගෙන කරන යන්නේ එතකොට ඒ ටික ඉබේම මේකේ මේ පරිචය කියලා කියනවා ඌරුව හොරුව කලපුරුද්ද කියන එකේ තමයි අර කාර්යය. පොදු ප්‍රශ්න සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ගොරෝසු මනාපකා මනාපවක සිත මාරු වන විට රූප, ශබ්ද, ගන්ධා රසවලදී කැමැත්තක් ඇති වුණා හෝ අකමැත්තක් ඇති වුණා යටි මම දැනගන්නේ මෙයට දියුණු කරේ බව වහන්සේගේ දේශනාවේ පසුව මම වටහා ගතිමි. නමුත් සිතුවිලි වලට හිත මාරු වන බව ටික වේලාවක් යනකම් මට නොදැනේ. එය යොමු කිරීමට මට උපදේශයක් දෙනසේවා. එතකොට ඒ සද්දවල වේදනාවට අනෙක්නේ හිතවිලියකට හිත පිට යන එක පිළිබඳ තමන් මනාව තමනාවද කියවන්න මට උත්තර දෙතයි. සද්දවල ටීචර් වලට අල්ලන්න පුළුවන්. මොකද මනාව මනාව අහු වෙනවා. වේදනාව යනකොට මනාපමනාප අහුවෙනවා. දැන් මේ විදිහට භාවනා කරනකොට හිත පිට යන එක පිළිබඳව මනාපයක්ද තියෙන්නේ අමනාපයක්ද තියෙන්නේ. ඒකට කණෙන් මල්ල දැයි. ඒ ලියලා තියෙන්නේ අමනාපයක් වගේ. මේක අල්ලගත්තම ඇතිද? මනාපමනාප තේරෙනවනේ. මේ ප්‍රශ්නේ නගින්නේ ප්‍රශ්නේ නගන්නේ ඉතිවිලි ඇතිවෙනකොට මම අමනාපෙන්නේ. ඒ දරන්නේ මේක දැනෙනකොට දැනගන්න ඕනේ මම ඊට පස්සේ ඉතිවිලි නෑ මේ ලාගම තමනාප ඇතිනවා ඕක අර සද්ද වේදනා ඉතිවිලි කියන අමනාපය වගේ තමයි ඉතිවිලි පිළිබඳව අමනාපයක් තියෙනවා ඉතින් පහු වෙලා යනකොට යනකොට වගේ අර දරුණුම දේ ටික ටික ටික ටික කැටි කැටි කැටි කැටි කැටි කැටි යනවා එකම ඒ ප්‍රශ්න තුනේ වගේ තියෙන එක තේමාවක් අර දැනට බරපතල අභියෝගයක් විදිහට තීරණ කරන් තියෙනවා මේ ඉතිවිලි කඩන එක මේක විචිත්‍රකල සත්ම කියලා හිතා ගන්න. ගහන ගහන ගිහිල්ලා අන්තිමට විචිත්‍ර බල බල කොට වෙන්නේ. අවසාන සත්ම දෙවනේ. ඉතින් අනික හැම සත්ම දිනාගෙන ගිය සෙබළු තුම ජයග්‍රහී හැඟීමක ඉඳලා තින්දි විචිත්‍ර බල කොට විශාල කඩන්නම් බැරි බල කොටවා. ඒකෙන් තමයි වැඩි තීන්දුව කරන්නේ. ඉතින් ඒකට යනකොට අනිත්‍යව ජයග්‍රහණය හරහා ඇතිවෙච්ච උද්‍යෝගයෙන් තමයි ඒකට ගන්න. ඒ නිසා අනිත්‍යවයි පුළුවන් තරම් ශක්තිය එහෙම නැත්නම් ගැදීමේ ශක්තිය වැඩි කරගෙන අපිට දැන් අභියෝගයක් තියෙනවා. හිතවිලි හිතවිලි එනවට අමනාප නොවන තැනට ගිය දවසේ හිතවිලි දෙනවා. දැන් වෙලා තියෙන හිතවිලි එනවට අමනාප වෙලා. ප්‍රශ්න පත්‍රයවත් ගන්න බයයි දැන්. කොයිද උත්තර කියන්නේ? ඒ ප්‍රශ්න පත්‍රයක් ගන්න බෑ. අල්ලා දැන් අමනාප තියෙනවා හිතවිලි දෙනවා වරෙන්. මම ලෑස්ති කියලා යනකොට ඒ අමනාපය දක්වපු දවසේ ආයෙත් ඉල්ල ප්‍රශ්න විශ්ලේෂණය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට උස්ස පිළිබඳ දැනීම සම්පූර්ණයෙන්ම නැති ඉවස්. හිත පමණක් ඇති අවස්ථාවකට කිසි වේතාවකදී දැනෙන්නේ. එම සිත පාලන සිත හා බලන සිත යනුවෙන් සිත් දෙක ආකාරයකට බෙදගොනි. දකින සිතෙහි ක්‍රියාවන් මොනතරම් මගින් පරිබාහිරද කිව හෝ. විතක මේ මගේම සිතේ බලන සිතේ කුසත්ත පාලනය. දකින සිත පිළිබඳව අනිත්‍ය ලක්ෂණ මැදින් යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ බලන සිතට අලුතින් මා විසින් සිතුවිලි එකතු කරගෙන යුතුය වූ බැවින් එය අතහැර පතා සිටීම පමණක්ම කරගෙන යන්නේ මරදී මේ සිද්ධි බොහෝ කරහත්මින් දුරවද පසුව දැන්පත් භාවයකට පත්වමි ඉතා හොඳින් බැලුවට පමණ සිවුම් පරිපාලා ගන්න ලැබෙනවා පසුගිය මාස කිහිපයක තිස්සේම මගේ අත්දැකීම මෙහෙම අතර භාවනාව ඉදිරියට යාම ගැන තරම් අවබෝධයක් නැති. ඉන්පසු මේ චිත්‍ර තන් ඒකකයන් ලෙසට ප්‍රකාශන කාලයක නැති අභිලසක් දැනුනි. බොහෝ වේලා බලා සිටියට කිසිදු වෙනසක් අධ්‍යයන කරන්න හැකි අතර ඉරියව් මාර්ග හෝ සිතුවිල්ලකට ගොස් හෝ කෙටි ඉන්දකට පසුව නැවත ප්‍රකාශයේ නැවතම පැමිණ හැකි. අද දවසේ මගේ අත්දැකීම් අනුව බොහෝ වෙලා ඇස වාසිරීමෙන් පසුව එතන සිතක් නැති බවද ඇත්තේ කලින් සිට තිබුණාය සිටු අවකාශයේ පමණක් බවද ගැටහුණි. කය නැරෙමින් ගියාම සිතට නොදැනී යන අත්මැනි අවස්ථාවක් හමු විය හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. එවන් සරණයි. හොඳට ඇනලයිස් වෙලා තියෙනවා හොඳට සහ කරලා තියෙනවා නම් තුනේ තර්කේ යන්න බෑ මගේ අදහසක් ඉදිරිපත් කරන විදිහට කියන්න තියෙන්නේ මේ විඥානය කියන්නේ මේ හිත බලන හිතයි දකින්න හිතයි කියලා දෙකට කඩලා අවුලක් ඇති කරන එක තමයි වැඩි විසඳුනත් විඥානය කියන දැන් බලනදී බලනදී බලන හිතයි කියලා දෙකක් තියෙනවා මේකේ කෝකද මමයා බලන එකද පේන එකද මේ ඔක්කොම ඒ විදිහට මේ දෙකට කරලා පාලනය කිරීම තමයි විඥානයේ එකම කෘත්‍ය මොනම විදිහකටත් ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ. ඒකකයක් වශයෙන් ගන්න බෙදෙන්නේ නැහැ. මේක දෙකට කරනවා. දෙකට කඩාගත්ත ගමන් අර කමුදයි මේක නරකයි ඒක සාධාරණයි මේක අසාධාරණයි මේක යුද්ධයේ පස්සින්දලා අවුල තමයි යන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මෙල්බන් වලදී මම පෙන්නුවා ඒ කාර්තික නතර කරලා තිබ්බහම එතන කිවිලියක් ඇවිල්ලා කන්නාඩිය දෙන කිවිලියට කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කක්ක කර කර කොටනවා. ඒක ගුරුල්ලා කැටුවේ නෑ. කිවිලි කැටුවේ. ඉතින් මම ඩයර කතා කරලා කිව්වා මේන පොඩ බලන්න කියලා. ඩයර කතා කරලා කිව්වා කිවිලි නේද නංගස් කියලා. පියාගේ කාර්කේ හැම තැනම කුරුකක්කා. ඒක එයා එයා දැන් කොටන්නේ හතුරෙකුටනේ. කන්නඩියෙන් පේනවා තව කෙනෙක් අර පුරුණකට ලව් කරන්නේ ඉන්න. තෝ කනතෝ මරනවා කිය කිය අහුලක් කොටා මොනවාරි වෙලා ඉල කාගෙන එනවා කාලා ආවම කොටා ගන්න පටන් ගන්න කොටල කොටල කොටල කොටල වැටෙනවා. ආයෙ නගිනව කොටල. ඉතින් ඒ කිරිල්ලට කවදා තේරෙයිද මේ මගේම රූපේ කියලා. අන්තික මගේ රූපෙට ඔච්චර කැතද කොටන්න තමයි. මම මේක මගේ රූප කියලා දන්නවනම් ඒක මේ මගේ පුරුෂයාට අභියෝගයක් කියලා සලකන්නේ නැහැ. එතකොට මේ රූපේ කොහොම පෙනේද? ඒකට වෙන්නේ මේක ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය මොකද්ද? කණ්ණාඩියේ පිළිඹු කරන ගතිය විතරයි තියෙන්නේ. මේ මගේම රූපේ පේන්නේ. නමුත් මම යනකොටම ද්වේෂයෙන් පටන් අරගත්තොත් ඒක යකාම තමයි. ඒ වගේ මේක දෙකට බෙදා ගත්ත ගමන් බුදුජානක කරන මේක එකතෙන් කරලා ඕක gediya පිටින් බාර ගන්න මොච්චරයි යෝගය ගන්න දෙයක් නැහැ. ඒ විඥාණය කරන්නේම දෙකට බෙදෙනවා. නාම, රූප, හොඳ, නරක, හරි, වැරදි, යතුක, අයතුක, ආදාන, අසාදාන, ධර්ම අධර්ම කියලා දෙකට කඩාගත්ත ගමන් අනිවාර්යයෙන්ම නරක පැත්ත අල්ලනවා. මේක ඊගාව කුණු ආරම්භයි. වැරදිච්ච පැත්ත වැරදිච්ච පැත්ත හොරී කරන තියෙන පැත්ත සප්ප්‍රස් කරන පැත්ත අල්ලගෙන ඉතින් රූඩින් හොඳ පැත්ත අපු වෙන්නේම නැහැ විඥාණයට ඕනේ නැහැ හොඳ පැත්ත ගත්තොත් විඥාණයට නඩුවෙන් යන්න බෑ ඉතින් මුතුජානස කියනවා මේ මුළු දෙල්ලම විඥානයේ මායාවක් ඉතින් මේ මේ හිත දිහා බලනකොට අනබන ගෙවිලා මේ බලන හිතයි භාවනා කරන හිතයි මේ පේන හිතයි දෙකින් කෝකද මම යනවා මෙන්න මේක උත්තර හොයන්න පුළුවන් සිවන් දෙකාටෝලේගේ පළවෙනිම පොත Power of Now. එයාට වෙච්ච ඉවෙන්ට් එක. මචං පැනික් ඇටැක් එක එනවා. ඒක උනාට පස්සේ දවස් ගාණක් ડિප්‍රෙසිඩ් පස්සේ ඉඳලා වැඩක් නැහැ. ඩිග්‍රී ගත්තට එයා ජීබෙස් පිටේ පිටික ගෙනියලා තියාිනවර එයා කාවොත් මම ඩිබේට් පිට කියලා ඉගෙන ගන්නවා. මේක වැඩක් නැහැ ජීවත් වෙලා ජීවිතේ වැඩක් නැහැ. ඔක්කොම ලැබිලා තියෙනවා. ඇටැක් එක ආවට පස්සේ ගන්න දෙයක් නැහැ. ඉතින් එදා පාන්දර දෙකට විතර එනවා. පිහිට ටැංකයක් වෙනවා. ඇවිල්ලා ඒක ඉවර වෙන්නේ ඉසලයා පැති ටික අතර අරගන්නකොට යාට ඇතුලින් කී වෙනවා සීදීනසගතන ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ කියලා. කියන්නේ පුරුරුප්පත්තියක් තියෙනවා වගේ ක්ලික් කරනවා. මේ වෙලාවේ මරුණට ඉවර නැහැ ප්‍රශ්න කියලා. ඊට පස්සේ අනේකෙද කියන යකෝ මේ හිතත් එක්ක චිත්තක්ෂණයක්වත් මට ජීවත් වෙන්න බෑ කියලා. ඊගාට කියන මේ හිතත් එක්ක ජීවත් වෙන්න බෑ කියන්නේ කවුද? ඒ හිතද? ඒතර කොයි එකද මම යන්නේ? මාත් එක්ක මම චිත්තක්ෂණයක්වත් ඉන්න බැහැ කියනකොට කොයි පමියද මම කියනකොටම ඇගෙන එක වැඩි වෙනවා. අයි මේ මේ තර්ක මනසනේ වැඩි කරන්නේ බර්ස්ටිම් යනවා. ඊට පස්සේ තන්නේ කරම සුදු ආලෝකයට වැටෙනවා මාස 7ක්. මාස 7ක්ම ඊට පස්සේ ආලෝකයේ තුල වෙන්නේ. ඉතින් මාස 7ේම කරන්නේ පාක්ෂිකට ගිහිල්ලා ගාඩ්නගේ වාඩි වෙලා බලන්නකොට මිනිස්සු ගියා. සම්පූර්ණ පිළිලා කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිස්සු සමහර වෙලාවilla ඒක අහනවලු මෙන්න මේ මට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ මිනිස්සේ අරගෙන උත්තර දෙනවලු ටික දවසකින් මෙයා ලෝක ගුරු කෙනෙක් බවටපත් වුණා ස්ප්‍රිට් එක ආවේ මාත් එක්ක මට එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ කියන හිතවිල්ල ඇනලයිස් කරන්න කියලා මාත් එක්ක මට ඉන්න බැරි නම් කොයි එකද මම කොයි එකද true self මේකේ තනවා පේන පිසිදු හිතයි බලන හිතයි දෙකේ මේ මමයා කොතනද පදිච්චලා ඉන්නේ කියලා. මේ තන්නේ කර මායාව මනසින් කරන ප්‍රතිබිම්බයක් හදලා ඒකත් එක්ක රණ්ඩු කරන එක තමයි මුළු ජීවිතේ පුරාම කියන්නේ නිසා විඤ්ඤාති මාත්‍ර සාතිති කියලා කියන්නේ. මේ පේන ලෝකේ සම්පූර්ණ බොමවාගත් එක. විඤ්ඤාතියක්. මේක ලස්සන නම් මේක හරි ලස්සනයි. උඹට ද්වේෂ නම් මේක නැත්තකින් නොමතක්. ඒ නිසා මේ ලෝකේ කියලා කියන ඔබ හිත පිළිබිඹුව. මොකක්ද ඒක රණ්ඩු වෙලා වැඩන්නේ ඔය ඔබ. මෛත්‍රියෙන් බලපන් ලෝකේ දිහා හරි ලස්සනයි හරි ග්‍රීන් හරි ලයිව්ලි. ද්වේෂයෙන් බලපන් ලෝකේ දිහා මොන්න මගුලක්වත් ගන්න දෙයක් නෑ මේක. කක්ක මුල ඉඳලා අගට. මේ වෙලාවේ මූඩ් එක මේකයි කියලා දැනගත්තොත් මේ ලෝකෙත් එක්ක රණ්ඩු වෙලා වැඩන්නේ. ඒක හරියට මේ කණ්ණාඩියේ මූණක් කණ්ණාඩිය පේන රූපෙත් එක්ක රණ්ඩු කරනවා. මුළු ජීවිතේම කරේ ඕකයි. ඒක පෙන්වන්නේ උඹමයි. ඔය එළිය තියෙන ලෝකෙ උඹමයි. මේ මොනත් එක්ක ගැටයි වුණ ගැද කියලා නාය කපා ගන්න තේරෙන්නේ නැහැ නේද? ඉතින් සමහර තර්කේ යන්න බෑ මේ තර්කේ නොයනවත් නෙමෙයි අපි යම් කිසි මට්ටමකට තර්කයෙන්ම පහර දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේ ළඟදී තිබුණ ඉන්ටර්විව් එකක් ජැක්කොන් ෆීල්නුයි එකාට් වලේ ඉතින් ජැක් කොන්ෆිල් කියලා දුනා අපේ ගෙදර වෙන අයවුලක් ගෙදර මම එදා ඉඳලා පීස් මේක පස්සේ මට විපස්සනායෙන් පොට පෑදෙනවා මම අදත් පීස් මේක එදත් පීස් මේක කියලා ඒකට එකාට් වලට කතා කරනවා උඹ වෙච්ච එක නම් කාටවත් කරන්න බෑ ඔය පීච් එක පැනික් එකක ඉඳද්දී ඒක ඉක්මනවා කියන එක පැනික් එකේ ඉන්න එක නතර කරන්න බෑනේ ඉතින් hina වෙලා කියනවා මම නම් කිව්වට කරනවත් දන්නේ නැහැ හැබැයි මම මේ ඔක්කොම තීරුම් ගත්තේ බෞද්ධ පොත් ටික කියවට පස්සේ තමයි කියන්නේ වෙච්ච දේ වුණාට පස්සේ පොත කියනකොට තමයි තේරුම් ගත්තේ. ඉතින් මං කියන්න හදන්නේ මිනිස්සුන්ට මොනම දෙයක්වත් පිටින් ඕනේ මේ තමන් හදාගත් රූපෙත් එක්ක ගැටෙන්න එපා. මේක මේ නිර්මාණය කරන්නේ තමයි කියලා දන්නවනම් මොනවද කරන්නේ? දැන් මම මේ කොටා ගන්න යාර කිරිලි කරන ඒ ඒ නිරිලම්. වයිහිලේ ගිය ගමන් එළ සීට් එකේ වාඩි වෙනවා. සයිඩ් කන්නාඩි අල්ල ගන්නවා. කනවරක ඉති වශයෙන් අත දම දම අත දම දම කවුරු හරි ආපු ගමන් කඩලා අරගෙන යනවා ඒක ගහකොළට අයිති ගහයට මොකක්වත් නැහැ අන්තිමට ඉතින් හැම එකටම සිටි සිටි බෑග් එකක් ඔතනවා එතකොට කණ්ණාඩි වලට අව හොඳ ජීප්ස් වල තියෙන සමාලාට ඒක සයින් කණ්ණාඩි විතර රුපියල් 18000 19000ක් වෙනවා අර කොහෙන් හරි සීත්‍ය කඩලා ගත්තොත් ඉන්න තැන කාලා ඇවිල්ලා මැරෙනකන් අරක කඩ කඩ ඇතුලින් ඉන්නවත් එක්ක කරන්නේ ඉරිලව කරන්නේත් ඒකයි භාවනා කරන්නේ නැහැ කරන්නේත් ඒකයි අපි කරන්නේත් ඒකයි monks and monkeys ඔකමයි කරන්නේ මොකද වෙන වෙනස අදට වලිගේ තියෙන ඉඳ රිලවයි කියලා කියනවා හැම කෙනෙක් මේ කාක් හරි අල්ල ගන්නවා බාහිර ඒකද කියන්නේ බාහිර නිසා තමයි ඔක්කොම මට වෙලා තියෙන්නේ මට කරන්න බෑ කියලා බලනකොට බාහිර තනනි කර තමම ආවගත්තා තනි ඉම්ප්‍රෙෂන් එකක් තමන්ගේ ප්‍රොජෙක්ෂන් එක. ඒක බුදුහාමුදුරු වැඩ වෙන කවුරු කිව්වත් අපි තරහ යනවා. ඔබ කවුද කියන්නේ මේ මට ඇස් දෙන්න පේනවනේ මේ එන ගන්න මේ දාඩි දාන ඔය තියෙන ඔය ඔබ කවුද කියන්නේ ඕක තියෙනවා කියලා. තියෙනවා කාරණා. තියෙනවා ඕනකමත් එක්ක. මොනකම තියෙනවා ගල්ක එක පේන්න තියෙනවා. දැන් මේක පේන එක චිත්තක්ෂණයක් චිත්තකල වෙනස් වෙන එකක්. ඔබේ ප්‍රොජෙක්ෂන් එකක් කියලා ගත්තාම මොන නාඩගමක්ද මේක? උදේ ඉඳලා හැන්දනවා කොච්චර দাঁඩි දානවද? කොච්චර වලි කරනවද? කොච්චර ડિප්‍රස් කරනවද? කොච්චර ෆ්‍රස්ට්‍රේටඩ්ද? කොච්චර පැනික්ද? මේක නිකන් හරියට තමන්ගේ වලි ගියා පාරන්නව කර්මීට අයිය කපනකොට අයිය දෙදෙනවා. ඒ නිසා ඉඳ ගන්නකොට වලි කුඩ ඉඳ ගත්තාම හරිම අන්කම්කට නැගිල්ල වලිගේ ගැසලා ඉඳ ගත්තාම හරියනවා. ඉතින් භාවනා කියන්නේ වලිගේ ගැසලා වාඩි කරනවා. ඉතින් කියන්නේ නැත්තම් කියනවා හරි අමාරුයි හරි අමාරුයි කියලා පොඩ්ඩ හරි හරි බැරි කියලා වාඩි දෙයක් ඉතින් සනීපෙට වාඩි බෑ බලනකොට වාඩිලා තියෙනවා කුෂෙන් දානවා සීන් හදනවා අපේ අම්මට එක දවසක් අද වෙලා ඉන්නවා මම මැනිජර් මේ වලිගියට වාඩි වෙනකොට ගසා දාලා ඉඳ ගන්නවා ගිනි පෙලෙල්ලෙන් ඇවිවට කලේ ඉන්න වගේ වලිගියට වාඩි වෙනවා රිදෙන ඔක ගසා දාලා ඉඳ ගත්තාම හරි කියන්නේ තමයි යෝගාචරයක කියන මිසක වෙන කාටද කිව්වොත් එimhe ගහන කඩ බැලෙන්න ඒකට වෙන්නේ මේක සජීවී පනදාන ලෝකයක් අපි කියලා ඒක වීඩියෝට ලක් කරොත් හැබැයි තමන්ට පුළුවන් තමන්ට වීඩියෝ ලක් කරගන්න හොඳට තද වෙලා ඉන්නලා බලන්න පුළුවන් අපි මේ මවාගත්ත රූපයක් එක්ක නඩු කරන්නේ. හිතාගත්ත දෙයක් අනිත් පාටිය දීලා කතා කරොත් ඒක සම්පූර්ණ වෙන කතාවක්. අපි යන්නේත් නැහැ. මේ බලන හිතද හිත මමය, පේන හිතද මමය. මේ දෙකම කරන්නේත් හිත. මායාව. දීපුවන් දෙහොරා ගියමයි පේනහලා අපිට ඇත්තක් දැනගන්න. ලක්ෂණ ආරයක් වෙන්නයි. විනිශ්චය අවශ්‍ය නැහැ. නිරීක්ෂණය විතරයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ 2011 නිවාසික භාවනා වැඩසටහනේදී ඔබතුමා අපට පෙන්වා දුන් මාර්ගය නැවත වර්ධනයකට පවතින අවදාපා ඇදෙහික නිරුක්තියෙන් සඳහා අවදාන ඥානවල සම්ප්‍රාප්තයෙන් දක්වන සහාය වශයෙන් කියනවා. මොකද්ද මේ මේ කොහෙද ඒක වෙන්නේ නැහැ. නාතියක් මේ දෙන්න. සුභායි සරල පැහැදිලි මේ අභිල ප්‍රඥය අසින්ද කැපවීම පරිසම්බරණ කරගෙන මේ කුසලය තුමගේ මාර්ගයට හේතු වේවා. මෙන්න මේ භාවනා වැඩසටහන් ඉතාම තමන් කුල සංස්කාරණය කරන අමරණ අපාරදු සංස්කාරක සම්බන්ධ මේ කොටවිල බාර කාර්යම් පිළිබඳ ප්‍රධානම සැදෙනු සියලු දැනට අපේ අපි පූර්ණ ස්තුතිය පොද කරමු. යන්න ලෑස්තිච්ච කෙනෙක්. තෝරන එක වචනේ දවසට ගන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ඉතිමා අවරාමයේ කරන අභිධර්ම ඉතාම සීඝ්‍ර චලනයක් මගේ කුරුතල හරහා මුළු මොහොත ප්‍රදේශයෙන්ම කලබල කලබලන්නට විය. පිළිත භාවනා ආරම්භ වූ ආනාපාන සතියට සිත තබන්නට බොහෝ අමාරු විය. ශලනය ආනාපාන සති දුක්ත අනිපවා යන්නට තරම් බලවත් විය. මෙසේ විනාඩි 30ක් පමණදී මා නිින්දකට වැටෙන නැහිත බලන විට ආනාපානය නැවත පසු වී ශලනය නවත්වාගෙන පැත්තට වස් පිරුණු අතර එහි පබලට අනුවී තිබිණි. මා මෙවැනි අවස්ථාවල මා කළ යුතුයි කරුණාවෙන් පහදා දෙන්න. වහන්සේට මනසව පවන්න. පටන් ගන්නකොටම කියන්නේ තියෙන තමන්ට ප්‍රකටව පේන්නේ චලනේ නම් ආය අනවනවෙන් දෙන්න බෑ. ප්‍රකට දෙත් එකනේ යන්න තියෙන්නේ. ඒක තියෙදි අනවන ගන්න ගියාම ඉතින් දෙකට දෙතවල. ඉන්න ගන්නකොට තමන්ට තේරෙනවා නම් කොල්ලාදී සද්දයක් රූපයක් ගඳක් රසක් පහසක් එතන පටන් ගන්නවා. එහෙම නැත්තම් ඒ ගන්න අරමුණ තමයි ආනපන කරන්නේ. මේ ඔක්කොම ජීවිතය ආනපන ඇදලා ගන්න ගියාම නැත්තම් ටෙන්ෂන් එකට බහිනවා. ඒක නිසා මේ පටන් ගන්නකොටම මේ ඇතුළේ තියෙන චලනයක් තියෙනවා නම් ඒක මේ භාවනාවේ කියන එකක් වෙන්න පුළුවන් පිටි එකක් වෙන්න පුළුවන්. ඒක ඉවර වෙලා සමනයකටපත් වෙනකන් පත් වෙලා මම දැන් මෙතන කියන දන පත්තල වෙනකන් ආනපනේ අවසන් යන්න එපා. ඒ ඔක්කොම තීති ආනපනේ අවසන් ගියොත් වෙන්නේ මොකද්ද? අරගලයක්. දෙකක් අතර ගැටුමක්. ඒ නිසා එන්න කෙනා තියෙන මොකක් හරි පණිඩයක් කියන්න ඉවර වෙන කම ඉන්න. ඉන්න ගමන් තියෙන කොට අනබන එනවනම් ප්‍රශ්නයක් නැහැ. කම්පන සංසතියේදී අනබන එනවනම් ප්‍රශ්නයක් නැහැ. මේක තියදී අනබන ඉඳලා ගන්න හදනවා කියන එක මූලිකම මතක් කරපු තොරතුරු මූලිකම තියෙන භාවනා සරල භාවය මේ මූලධර්ම වලින් කඩා ගන්නවා. එනිසා ඒ අනබන වන්නේ නැපයි වගේ වෙලාවට ඔය කම්පන සංසතිය විශේෂයි වෙනවනම් ඒක පූර්ණ අරමුණක් කරගෙන මූල කර්මස්ථානයකට කරන්නේ ඒක සංසිඳුණාට පස්සේ හෝ එහෙම නැත්නම් ඒ තීය ධානාපනේ එනවනම් පවණක් යන ධානාපන නැත්නම් මේක දිගේ යන එකයි කරන්නේ. දරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති සමාධිය හා නැතිව සිටින විට ඉතා නිශ්ශබ්ද පරිසරයක සිටින ඉතා සියුම් ශබ්ද හරිද කලාවදී ඔය කරනවා වගේ කමට විතරම ඇසේ කන සමහර වේලාවට අඳුරු වෙයි. හරියට පොරොත්තු දෙකක් ගහලා වාගේ මේ පිළිදෙල වීම වර්තමානයේ සිට පිළිවීමක්ද දෙවන සරණයි. මොකද ඉස්ලක් කියවිලා තිබුණා කනාමැදිරි සද්ද කියන එක. හැබැයි ඒක වෙන තැනක සාහිත්‍යයෙන් මම දැකලා නැහැ. මේ කනාමැදිරි සද්ද කියන එක. මේකට කියන්නේ sound of silence කියලා. සද්දයක් සම්බ සද්ද කියන පැත්තෙන් අපේ හිත විස්්‍රාම වෙනකොට ඇතුලෙන් එන සද්දයක් තියෙනවා inner listening කියලත් මේකට කියනවා. ඒකට එනකොට උදේකලාවට දොර ඇරෙනවා. ඒකට එනකොට දන්නවා දැන් හිත ඇවිල්ලා ගෙදර ඇවිල්ලා. මේ භාවනා වෙන එකක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා මම දැකලා නැහැ කියවපු එකක ඉමකන්දක් උඩට ගියා වාසේ පලාතක ගමක් නැහැ පතාක කවුරක්වත් නැත්තම් එයාට ඒ පාළුව දැනෙන්නේ මේ කනට එන මේ සද්දෙන්. අහල පහල කවුරුවක්වත් නැහැ. ශිෂ්ටාචාරයක් නෑ මහ පාළු ගතියක් දැනෙනවා එන්නේ ඔය කනට ඇහෙන සද්දේ ජෙට් එන්ජින් එක වගේ ගාන සද්දයක් එතන පරාගිරාවගේ සද්දයක් වගේ එහෙම නැත්නම් සමහර කියන එකවර බෙල් 1000ක් විතර හොල්ලනකොට එන සද්දයක් වගේ කියලා. ඒකට සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා තමයි කියන්නේ. ඒක බුද්ධාගමෙන් පිට අනෙකුත් සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ත්‍රිපිටකයේ මම බැලුවා එක තැනක මට එකපාරක් හමුණා මට ඒක විශ්වාස නැහැ ත්‍රිපිටකයේද අතු ආවේද කියලා. ඒකට පුත්‍රයන්ගේ රාජ්‍ය මේක චිපිලි ගන්න තන් චිපිලි ගන්නද කියලා. ඉතින් චිපිලි කියලා කියන කුරුමින්ට ඒ පාළු වෙනකොට දැනෙන හඩක් ඒක. එතකොට අපේ හිත බාහිර දේවල් සමගන්නකොට ඔය වගේ අඩක් එනවා. සමහරු ඒක මාධ්‍යයක් කරගන්නවා. මාත් එක්ක මම ඉන්න. භාවනාවක් නෙවෙයි සමහර දස්කසලයි කරනවා සමහරු භාවනා කරන යනකොට එක බෝඩ් එකකදී මේ සද්ද හෙන්න පටන් අර ගන්නවා ඒක එක විදිහකට බලනකොට හිත gedara ආපු බවට ලකුණක් හැබැයි ඒක ලොකු භාවනා දියුණුවක් කියලා කියන්න බෑ ඒක නිකන් සාමාන්‍ය කම්බිරේ සද්ද කියලා කියනවා නිශ්ශබ්දතාවයේ අඬ කියලා කියනවා inner listening කියලා කියනවා මේ මේකට පොතක් ඉහලා තියෙනවා අචානමරෝ අමරාවතියේ. ඉතින් ඒක ගිය අවුරුද්ද ආව වෙලාවේදී දෙන්නේ පොරොන්දු වුණා පෙරත්තල. මඩක් පතක් දීලා ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. පස්සේ මේ අවුරුද්ද වෙනකම් වෙලා තිබුණ මේ සැරේ මම මතක් කරලා ආවා. පොත පොත් හතරක් තිබිලා රමණී කටියට බෙදලා දුන්නා. කැමති කෙනෙක් කියවා කියලා පොඩි මේ පොඩි අත්පොතක් වගේ එකක්. ඒක සිංහලට දාන්න වටිනවා. දීලා තියෙන්නේ ඔය ඔය සද්ද පිළිබඳව ත්‍රිපිටකයේ බයිබලයේ හැමතැනම තියෙන කතා. නවකතාවල සමානලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක සමහරව අමරාවතී හරි ප්‍රසිද්ධයි උඹ. අමරාවතී සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන එක බොහොම ප්‍රසිද්ධව මේ භාවනා මෝඩයක් විදිහට පෙන්නනවා. මත ඒක එච්චරම භාවනාවට අදාළ දෙයක් නෙවෙයි. ඇයටව කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන් හිත ගෙදර අම්මව දැනගන්න. ඒක එච්චර සම්මාන තියෙන කාර්මික එකයි සවුන්ඩ් එකයි සම්හරණවට අපේ කියන මේ අස්කොලන් වගේ මනසින් ඡායාව වගේ මම බලාගෙන ඉන්නවා මොකක්ද කියන සම්බන්ධ දැක්වන්නේ කාර්යයක් එක ඒකට වර්තමානෙට ආවර්තල ඒකට සවුන්ඩ් එකත් ඒකත් ඒ සවුන්ඩ් එක ඉන සවුන්ඩ් එකක් පිටින් එන එකක් නෙවෙයි ඒක ਸਰවඥාන්සේ ඒ මට මතක නෑ ඒ සූත්‍රයේ වෙන්න ඕනේ කියලා මම කීප දෙනෙක් බලන්න කරා තාම මට හම්බුන්නේ නෑ. සර්වඥයන් සඳහන් කරලා තිනවා කැළියෙමද පාළු වෙනකොට කවුරු හරි කියලා කවුරුත් නැත්තනක බයකුත් එක්ක මේ සත්‍ය ඇහෙන්න පටන් ගන්නවා. කිට්ටුක කෑ ගැහුවොත් කවුරුත් නැහැ. ඒකට ඒ සද්දෙ පෙන්වන්නේ තමන් අසරණ වුණා කියලා, තනි වුණා කියලා. ඉතින් ඒකට මම වචනය පාවිච්චි කරන චිපිලි ගහන කිපිලි ගහයිට පස්සේ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ මෙහෙම ඉන්න වෙලාවක රජ කෙනෙක් සිවුරංග සෙනඟක් අරගෙන යුද්ධයකට යන ගමන් කැලේට එනවා. කැලේට ඇවිල්ලා බෙර ගහනවා, සත්තු ගෑ ගහනවා, අලිය කුංචනාද කරනවා. එනකොට අහනවා දැන් අර චිපිලි ගසද්දී ඇයිද කියලා. ඒතර කියනවා නෑ. දැන් ඊට පස්සේ යුද පිනිස සිවුරක පිනිස පිට වෙලා ගියා. ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? ආයතන සද්දිනවා. ඒ වගේ තමයි මේ අපි මේ කතා කරන සද්දේ අර චිපිලිකා සද්දේ අතරමැදි රිංගලා එයා ගියාට පස්සේ මේක ආයෙත් එනවා. ඒකෝට කෙනෙකුට පුළුවන් ඕන කෙනෙක් කඩදබර කරන්නේ සමන්ගේ අර කතාහඬ ඉන මිස්ලිසින් එකට අහගෙන ඉන්නකොට අර වයින් පැත්තකටලා ඉන්න පුළුවන්. මොකදරෝ කවුරු හරි බනිනවා මොකක් හරි කරනවා නැත්නම් Tamanට ඕන නැති ශබ්ද කැන්ටින් එක හරි යනවා. ඉතින් ඒක ලීච් එකක් කොමත් නැහැ. ඉතින් යාට මූඩ් එකට ගන්න පුළුවන් නම් Tamanගේ සවුන්ඩ් එකට හිත දාගත්තට පස්සේ ඉතින් ඕන දෙයක් පිටචාවයි Tamanගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමානලාට ඒක නිකන් මේ කුඩාරමක් වගේ ටිප්පලක් වගේ තානාවක් වගේ හදාගන්න පුළුවන්. ඒක මම මුඛා කඩුවේ දැකලා තියෙනවා. ඒ දෙක වෙනම කලාතුරකින් මම අහලා තියෙනවා සමහරුන්ට ටේස්ට් ස්පෙෂල් ටේස්ට්ස් වගේක් එනවා අපිට තේරෙන්නේ නැතුනට මේ කෙලවල රසයක් තියෙනවා වෙන රස නැති වුණාට කෙල රහ තියෙන ඉතින් අපි අපි ගණන් ගන්න නැහැ ඒක සද්දවලත් ඕක තමයි බේස් එක තව සමහරකට ස්මෙල් එකක් තියෙනවා. ස්මෙල් ඇන් ටේස්ට් එක කලාතුරකින් වෙන්නේ. ඔය ශබ්ද තියෙනවා. ආලෝකය අපි දන්නවා එනවා. ශරීරේ ලයිට්නස් එක එනවා. එතනින් ගියාම ඔය හැම සින්දුරන්ටම බේස් ලයින් එකක් තියෙනවා. බේස් ලයින් එකට යනවා කියලා කියන්නේ කෙලසිලා නැහැ. බේස් ලයින් එකට ගියාම ඒ සිග්නල් එක අපිට පේන්නේ තනි වුණා වගේ. අපිට පේන්නේ පාර්නල් ලෝන්නස් එකක් පිටින් තියෙන්නේ. ලෝන්ලිනස් විදියට. මුතුන් කියනවා ලෝන්නස් එකක් කරගන්න loneliness alone වෙච්චාම යෝගාවචරය. අපි කවදාකත් ඒක කඩා ගන්න හදන්නේ කතා කරන්න යන්නේ නැහැ. කවුරුත් ඒක කතා කරොත් මේක ඇවිල්ලා ඇවිස්සෙනවා. අර බේසික් නෝට් එකට වෙලා ඉන්නවා. ඉන්නකොට රිලැක්ස්. ගරු ස්වාමීන් වහන්සේ සමාධියේ සිටින විට අපට ශබ්ද ඇසේ. නමුත් ඒ කිසිදු බාධාවක් සමාධියට ඇති නොවේ. ධම්මයේ සම්මා සමාධියට පැමිණෙන විට මේ කිසිදු ශබ්දයක් ශබ්දයක් ඇති නොවේ. ඉන්දියාවේ අව සම්පූර්ණයෙන්ම ඇති. ඒ අවස්ථාවේම ආර්ථ චිත්ත ක්ෂණයට ලක් වෙනවාද කරුණාකර පහදා දෙන ඒවත් සාරණයි. මේක අර තමන් ඇති වෙච්ච එකට සාපේක්ෂව ඇබ්සලියුට් එක ගැන කල්පනා කරන්න හදනවා. කෙසේ නමුත් තමන්ට තේරෙනවා නම් වෙනදා තිබුණු හිතේ විචිත්තතා අසහනතා ආතති නැතුව දැන් යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා කියලා. ඒක දිගට කරගෙන යනවා මිසක් අයක මෙහෙම කියොත් මෙහෙම වෙයි මේක මෙහෙම වෙයි කියන්නේ ආය ආර ඇතිවෙච්ච සමාජය කඩා ගන්න එක තමයි. ඒක දිගට කරගෙන යන්න. එතකොට ඔය පොත්වල කියලා තියෙනවා එක එක දේවල්. නමුත් ප්‍රත්‍යක්ෂේ පොත්වල තියෙනවට වඩා හුඟක් වෙනස්. පොත්වල තිබුණාට තියෙන්න eBay ආදර්ශයක් පෙන්වන්නේ. ඊට පස්සේ අක්ක බලන්න හදනවා ලැබිච්ච එක. පොතේ ඒකට ගලපන්න ගන්නවා. කවදාවත් නැහැ. කවමදාකවත් පොතේ තියෙන එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පොත දිගාරගෙන එනවනම් කවුරුහරි සත්‍ය පහකට ගණන් ගන්න එපා මිනිහත් විසි කරන්න පොතත් විසි කරන්න තමයි වැඩ බලගන්න. පොතේ ගුණාලා අල්ලි අවුලක් මේ ලෝකෙට. පොත නැතුව බෑ. පොත දැනගන්න ඕන අත්දකින්නට ඒව එහෙම එකක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. සම්පූර්ණ වෙනස. ඉතින් මේකට ලැබිච්ච අත්දැකීම පහක් කරලා පොතේ තියෙන සම්මා සමාධිය කොහොමද කියලා කල්පනා කරන්න කියනවා. ලැබිච්ච සමාධියටත් බාධා වෙනවා. නිසා තමන්ට අඩු වෙච්ච අසහනය. තමන්ට අඩු වෙච්ච ආතතිය. ඉරිටේෂන් එක බලලා මේ පාරේ යන එක තියෙනවා. එන්නෙන් එන්නෙන් ඔදියුන වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ඒක මොකක්ද කියන සම්මා සමාධිය කියන එක වර්ණගන්න යෑමෙන් මොනම සංවේදනයක්වත් වෙන්නේ නැහැ. වෙන්නේ අර ලැබිච්ච එක කියන නිසා ඒක නිසා මගේ අදහස නම් ඌව කල්පනා කරගෙන යතුව කරගෙන යන වැඩේ දිගට කරගන්න කියන එකයි මගේ නම් උපදේශය. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති සමාධියේ සිටින විට සතියේ යුක්තව වේදනාව කමින් දැනෙන විට හේයව මාරු කිරීම සමාධියට ගෞරව නොකිරීමත් ඉරියව් මාරු කළ සමාධියට වෙනසක් සිදු වේ. එවන් සදාන මුලටි මුලටි අත්‍යවම තමන්ට මේ කොහොමද සමාධිය බේරා ගැනීම සඳහා ඉරියව්ව පාවා දෙන්න හරි සිද්ධ වෙනවා. එතකොට පේනවා. ඒකට ප්‍රශ්න අගන්නේ ඉතින් මාරු නොකර මේ සමාධිය ගන්න තුනම හොඳයි. නමුත් දැන් අඩු ගානේම ඉතින් මාරු කරලා සමාධිය පවත් ගන්න පුළුවන් බව තේරෙනවා. උඹ කරගෙන කරගෙන යනකොට දන්නේම නෑ Taman මේ මේ නපුරු බලපෑම ඉන්දින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒකෝත් Taman දන්නේ වෙන්දට වෙලි ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා. අන්තිම බලනකොට වෙන්ද ඊයෝ හතර පහක් මාරු කරන එක එකකින් දෙකට අඩු කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේක නම්බුකාර නෑ. නමුත් සමම් පිච්ච මැරෙන පූජාව කරන්න බැන්නම් පූජාව නොකර ඉන්න බෑ. ගැට පිච්ච අරගෙන හරි පූජාව කරන්න. පස්සේ සමම් පිච්චම් පිච්චව කරන්න. සමම් පිච්චම නැහැ කියලා පූජා නොකර ඉන්න බෑ. කරන කරන යනකොට ඕ අර තමන් අර යටිපහුව කරපු නෑ මගාරන්න බැරි වගේ තිබුණ ඉනියව මාර්ගනේ දන්නේම නැතුව ඉන්න වෙලාවල් එනවා. ඒ නිසා පළවෙනි සැරේ මොකද මේක කරන්නේ නැතුව ඉල්ල බලාපොරොත්තු වෙන්නේ නැතුව ටික ටික ටික ටික දියුණු කරන ක්‍රමය හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ වහන්සේ ඒ ධර්මදේශනාවේ මාගේ ප්‍රශ්න සියල්ලම සිදුවුණා. අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ භාවනා කිරීමේ පටන් ගන්නවම සරහනකට ඒ කීව කර්ම උදකලා ජීවිතය ගත ගැනීම දිනපතාම වගේ භාවනා කරමින් පව භාවනාව පිළිචීන කරලා පුළුවන් තරම් සතියින්ම කාර්යයක් රැක ගැනීමට කරන්නේ. හැම දෙයක්ම වාගේ අපි දරුවා පිළිබඳව සිදු වූ නිසා එසේ මම පැත්තේ මම හිතකලා නිසා වෙන්නට ඇතයි සිදු වෙන්නේ. නමුත් මාස දෙකකට පමණ පෙර රුකුවේ අංශය අසමුදය නිසා මාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කම්පිත වෙලාදී මාසයකට පමණ භාවනාව සම්පූර්ණයෙන්ම කරගෙන ඒ විමාර ඒ විහාර සිදුවේ අසදී වෙන්නේ. පින්වල කිරීම නවතාවී වූ මා අය 24 වෙනිම වාගේ පින්කම් දෙන්නේ ඉඳලා විවිධ පින්කම් වල ඔබ වහන්සේ කියවා පාරින් අප දුකට මොහොන දී දුකේ නිරෝධය ගැන පලා සිටින්නේ මේ අන්දේ සිදුවේ මට දුක් සත්‍ය අනිත්‍ය එනවා වීමට යයි මම මට සිදුවේ එන සිදුවින්නේ පසු හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් මාර්ගයෙන් කොහින්ම මේ ඉතින් එකට එන බව අහල සංදා බවවත් මට විශ්වාසයක් තිබුණේ නැහැ. අපිට උන්නේ එසියෙන් තුල නොවන වලින් මම ප්‍රාර්ථනා කරන්නේ. නමුත් මේ විදියක් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් නිසා ප්‍රමාණව අරිතු කරන්නේ මම කායිම විනාශ වෙනවා. වහන්සේගේ දේශනාවේ කර්ම අසතිය නැතිවීම උපේක්ෂාව අෂ්ටලෝක ධර්මතා සෙනඟ නිසා නැතිවීමක් විදිහට නිසා මගේ සිතට ලොකු උත්සාහයක් ගියද මා සිතේ මෙච්චර කල් භාවනා කරනකොට පාරකීය ලෙසයි ඒ උසදීන වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධි කින්දා පවාගෙන්නට හැකියාව ලබන එක එක සාදු මේක හොඳ නව කතාවක් කියන්න පුළුවන් හොඳ තේමාවක් ඇති කරගෙන තියෙන්නේ ඒක නිසා මේ ඒක හරි උනන්දු කරවන සුළුයි. ඒ නිසා හැම වෙලාවෙම ඒ හැම මුස්පීන්තු දෙයකම හැම අභාග්‍ය ජනක දෙයකම විශාල වාසනාවක් තියෙනවා. ඒ කියන්නේ හැම අඳුර වලාකම රිදී රේඛාවක් තියෙනවා. අපි මේක රිටිටකට නාවනම් හිතන්න දැන් මොකද වෙන්නේ කියලා. අර පරාජිත හැඟීමම දිගටම ඉන්නවා නේ මගේ කාලකන්නිකමද මෙච්චර කල් පිළිතුරු නැත කරලා පණක් පවුත් නැත කරලා ඒක දැන් මට ආයෙ පින් කරන්න දෙන්න දෙලා තියෙනවා. ඔය කොර කොර හිටපන් කියලා බැන බැන ඉන්නවා. එන එක Taman දන්නේ නැහැ. ආවට පස්සේ බලනකොට මේක දිහා කුණේ මොකද්ද? අර්ථකථනය වෙනස් වීමක් විතරයි. එන්න මොකක්වත් හම්බෙලා නැහැ. වෙනකොටම අර වෙච්ච ඔක්කොම හරියට පෙළට ඕඩර් එකට ඇවිල්ලා මේකේ මං කියන්නේ ඇබ්සලියුට් කියන නමුත් මම මේ වෙන සිද්ධිය කියන්නේ මේ සිද්ධියේදී උනේ මේ වෙච්ච එකට අර්ථකථනයක් දීපෙක විතරයි. වෙච්ච දේ වෙලා තියෙන්නේ. එතකොට බෙදා හදා ගන්න තරම් හිතෙනවා අනේ අපි මේක නොවුනනම් මේ වෙච්ච දේ හිතන්නේ මහා කාල කණිවාගේ මෙච්චර පින් කරන මටත් මෙහෙම දේවල් වෙනවා අනේ කියලාගෙන ඉන්නේ. එහෙනම් ඒක හරහා ගියාට පස්සේ තන්නේ කර පැනිරා. ඒක කියලා නිම කරන්න බැරි මිහිරියාවක් තියෙන කවුද මේ වගේ දුකක් හරහා යන්නේ? එක්ක හරහා යන්නේ ඉතලා තීරී නතර ගන්න. එතෙන් අර වෙච්ච එකත් ඒ කරන්නකෝ. එහෙම නැත්තම් මේ වැරදියටම තමන් ගැන හිතන්න පටන් ගන්නවා. කවුරු හරි දුක හරහා යනවනම් කාටවත් ඕක සිද්ධ වෙනවා. ඒකේ ජාතියක් පංචයක් වේදයක් ඇත්තේ නැහැ. ඒත් ඒකට පිනක් තියෙනවා. ඒකට පුදුමාකාර පිනක් තියෙනෝනේ. මේ වෙනදී හරහා යන. ඉතින් මේ ළඟදී අර මතක් කියපු රිචඩ් ඩේවිඩ්සන් කියනවා භාවනා කරපු අයගේ මනස විනාශ වෙන ප්‍රදේශය තිත්තා ගන්න බැරි තරම් කියලා. ඒ තරම්ම ඒක නරක පැත්ත අයින් කරලා ඇකි සංඥා වෙනවයි කියලා. නමුත් එයා කියනවා කෙනෙක් භාවනාවට පෙළඹෙන්නෙම එවැනි මානසිකත්වයක් නිසාද කියලා දැනගන්න පරිශන නැහැ කියලා. භාවනාවට යන්න පිනක් තියෙනවා. කෙනෙක් ඊතර ගෙනියන්න පෙර පිනක් තියෙනවා නැතු එතන වෙන්නේ නැහැ. එහෙම කෙනාට මොලේ වෙනස් වෙනවා ඉක්මනට. ඉතින් යන්න පෙළඹෙන්නේ නැති මිනිහගේ මේක මොකේ කට්ටයලා තියෙන්නේ. ඒක භාවනාක වතුර දිහා මොනවද දැම්මත් පෙඟෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මන්ට එන්නෙත් නැති නිසා භාවනා ගුරුවරයාට ප්‍රශ්නයක් ලකුණු කැපෙන්නේ නැහැ. ඉන්නෙම නැහැ ඒගොල්ලෝ භාවනාවට. ඒකට ඇත්තටම සල්ලි දෙන්න වටේ. දැන් සාමාන්‍යයෙන් දැක්වම මොකද භාවනා කරන්න නැති කියලා මම කෑ ගන්නවා. කෑ ගන්නවා මට හොඳ වැඩේ නාවු ඒක. මේ වගේ මිනිස්සෙක් ඇවිල්ලා මේක අවුල් කිව්වොත් ඒක මලාවි අවුලයි. භාවනා කියන එක ඔක්කොටම පොදු ජන ආහාරයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒ වගේ තැනකට ඇවිල්ලා ෆුඩ් බෝඩ් එකේ කියත් ඇති. අපිට හොඳම ෂීට් එකක් ලැබුණාට එන්නත් පිනක් ඕන. පින නැහැ කියලා පහත් කරලා සලකන්නත් වෙනවා. මොකද අපි වැඩි වෙලාවක් අපේ ජීවිතය ගත කරලා තියෙන ඔය පිළිසුවේ තමයි. අපි දැන් අයියා වෙලා තියෙන්නේ මේ අවුරුද්දක් දැක් බාහනා කරලා. අපි කිමයි කියන්නේ ඒගොල්ලන්ට බලන්න. හොඳට මතක තියාගන්න මේක හේතුඵල ධර්මයක් මිසක් මේ එක එකනගේ කන්සෙන්ට් එකේ සම්බේග වටිනාකමක් නැහැ. එන්න ඕන බහන වෙනවා එන්න ඕන බහනට එනවා ඕගොල්ලෝන්ට එන්න හම්බ වෙන්නේ නැහැ ඕගොල්ලන් එපා වුණත් එන්න ඕන නම් එන්න ඕන. ඒක නිසා සුද්දේ කියලා කියනවා අපේ ජීවිතය කියලා කියන්නේ DVD එකක් අන්එඩිටඩ් ෆෝම් එකේ තියෙන්නේ පුළුවන් නම් බලපන් එඩිට් කරන්න බෑ. මේක ඒක ලියලා ඉවරයි. සන්තෝෂයෙන් බලන්න ඉඳපයි. ඉතින් වෙන වෙන පුරාණ දෙයක් නැහැ නේ. බලන්න ඉන්න දුරුවන් ඕනනම් එන්න. මේක බලපන් විපස්සනා කරලා නන්ත්‍රයක් කියන බලන ඉන්නවා කියලා කියන්නේ මේක කලින් ලියපු DVD එකක්. ඔබ වෙනස් කරන්නයි කියන්නේ මට ඔබට එඩිට් කරන්න බෑ ඔබ. ඔබ දැකලා ඔබට gadu ගැනිලා වැඩ නැත්තේ නෑ. ඔබ බලන එකයි තියෙන්නේ. ඒ නිසා එහෙම සිද්ධියක් වුණාට පස්සේ පූර්ණ වග කියන සම්පූර්ණ ඉන්න ස්තුති කියන්නේ සර්වඥාන්සේ. මොකද මේ ඉදිරිපත් කරන රැඩිකල් ක්‍රමයට වෙන මොකක්වත් මේක නෑ. මොනකත්ම නෑ. දුකක් ආවට බාට වහරා යන්න අරින්න. චරිචුරු ගාල වැඩක් නෑ. නැත්නම් බණ්ඩ කිවි ලොකවන්නට අයියේ මේ. හැලගොල પરම්පරාවේ ලම්මරනේ මොකද්ද දැනුම් පැත්තේ ගහකට කඩා කරලා මම පන්සිල් පොත් පලා කරේ පහ කියනච්ච එක සැරේ කප්පා හරිද? ඉවරයි. ඊට පස්සේ මැද්දු බණ්ඩාරණ කැපුවා. දෙන්නටම එක මැද්ද මෙලොකු බණ්ඩා. ලොකු බණ්ඩා මේ මේ බය අඩුයි කෙනා මැද්දු බණ්ඩා වීරෙක් විදිහට මරනවා. දෙන්නම මරනවා. අපිට තියෙන්නේ මැද්දුම් බණ්ඩා වගේ චී. ඇලේ මොන પરම්පරාවයෝම කතා හරියන්නේ එන දෙයක් වරෙන් අපි ඒක බලා ගන්න ගහලා කතා කරන කෙනෙක් එකතරේ කප්පන් හරිද? අද අද ඉන්න බබියේ තිබ්බවල වාසේ ඉවරයි. ඉවරයි කියන්නේ මැද්දුම් බණ්ඩා ඉවරයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජාතික වීර්යය. අපේ වෙලා තියෙන්නේ වැ ලොකු බණ්ඩා වගේ අම්මගේ දාට ඉල්ලා අනේ අම්මේ චිංගෝ ඉතින් අම්මටත් අඬන්න හිතෙනවා. වෙන මොන කරන්නේ? බුදු ඥානන්ත කියන්නේ උඹලා සාක්‍ය සිංහ පැටව. කනකොල කන්නේ කදාකත් අකවල කන්නේ කොච්චර බඩගිනුන උඹලා සාක්‍ය වංශේ. සාක්‍ය දීතා සාක්‍ය පුත්‍ර. ඒකෙන් ඉදිරියට බලන්න. ඒ යන්න ගියාට පස්සේ ඇත්තටම කියන මොන්නම මයිලක්වත් හැප්පෙන්නේ නැහැ. හැප්පිච්ච එකක් නම්බුවට හිතෙන්නේ. ඒක ඒක වෙන්නේ කලාතුරකින් තමයි මම කියන මේ ලියුමේ කරන නව කතාව කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරව සාමාන්‍යයෙන් කලින්සෝ ප්‍රශ්නයක්ම නැවත විස්තරවත් දෙන්නේ. කලින්සික භාවනාවේ යෙදී සිට සිත සංපාදු අවස්ථාවල අහසේ සිට පහළ පරන ආකාරයක් වෙනවා. එවිට ඇතිවන්නේ ප්‍රීතිය ආසදල සහනුභාව මේ රෙපිටේටිව්ලි ක්‍රියා සිදු නිසා ආසාවෙන් කාමකට සිදුමා මඩක්නව නැති වුණේ ඌයේ නැහැ මම කොහොම ඉස්සන්වල සිට පහළ වෙන්නට බය නැහැ මම කියන්නේ මම මේ අවස්ථාවේ කිසිම ඒකේ මඩක්නව නැති නෑ කර්මාවල පහළ වෙන්නේ මේ සිද්ධිය දැන් දන්නවා කවුද විඥානය කියලා. ඒක කියනවා අර මට මතක නෑ මේ එරංග ප්‍රියංගගේ ලස්සන සින්දුවක් තියෙනවා. මට ඒක පදයක් කියනකොට ආව මතක නැතුණා. අපි දැන් ඉන්නේ විනෝදෙන් මමත්‍රි. ඔව් මේක කවුරුද ඉන්නේ හොරා වගේ හැංගි. ඒ හොඳ නෑ කියලා දෙදී ඉන්නේ නැති. අපිට මේ භාවනාව වුණා කරලා තියෙන්නේ දැන් අපි සල්ලි දීලා නෙමෙයි ගත්තේ. විවේකයක් හම්බ වෙලා තියෙනවා, හිතයක් හම්බ වෙලා තියෙනවා, ආගාධයක් හම්බ වෙලා තියෙනවා. ඒක දකිනකොට සතුටක් තියෙනවා. එච්චරම තමයි සතුට කියන්නේ භාවනා හරි. ස්ට්‍රෙස් වුණා නම් ප්‍රශ්නයක් ආවා නම් ඇට මොකද්ද ඉරිටේෂන් එකක් ආවා නම් අසහනයක් කරන වෙන වරද. ඒ තරම්ම භාවනාව සුබවාදී. අනිත් එක එහෙම හරි කියලා ගියාට පස්සේ කුඹකට රිවටුන ප්‍රශ්නකුත් නැහැනේ. මම දන්නවා මම ගියා ගමන. එනිසා භාවනා මාර්ගයේ non frictional path එක. එන්නේ එන්නේ friction එක අඩු වෙවි අඩු වෙනවා නතර කරන්න එපා කඩාගෙන යන්න. no no hesitation ඒ කියන්නේ අපටිවාණී අසන්තුෂ්ඨතාව. මම බලන්න එපා මං ආපු පාර. සන්තුෂ්ඨ වෙන්නත් එපා. දැන් ඇති කියන්න එපා. දැන් හම්බෙලා තියෙන්නේ භාවනා විපස්සනා ක්‍රමයේදී ආය මොකුත් නැහැ ඩෑෂින් ත්‍රූ. ඉතින් අපේ කේව තන්තන්නේ කරන්න හදනවා, මනින්න හදනවා, තෙපර බාණ්ඩ හදනවා, මේ හැම එකක්ම කෙලෙසයක්. ඒ බ්‍රේක් ගන්න හදනවා, ක්ලච් කරන්න හදනවා. ඒ අමුත් කියලා කලතුරු කඩවල හිගන් කියලා සීකන් සීකන් කියලා අරගෙන යන්නේ කමයි තියෙන්නේ. එතකොට අපේ හිතේ තිබුණ පරණ කෝකු සීමා මරියාදාවල් කඩාගෙන යන්නේ. අය මොනවාක්වත් නැහැ මොනම දෙයකටත් මායි කරගන්න. හිත හිත යන්නේ ගොත් හැමදේම කල්පනා කර කර පතුරු ගා නියපතු ගා අර අර මේ හම් වෙන ෆුල් ත්‍රිල් එක ෆුල් ත්‍රිල් එක නැතු වෙනවා. ඒ නිසා තමයි ඇත් වෙලා තියෙන සහනයක් නම් ඒ සහනය මොටිවේෂන් එකක්. ඒක මොටිවේෂන් එක අරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ සාකච්ඡාවල අනුශය කෙලස් වලට අයත් වන්නේ රාග, ද්වේෂ, මෝහ වලට අයත් ඊර්ෂ්‍යා, රෝධය වගේ දැනී ඒවාද එසේ නැතහොත් ඒවාට උදාහරණ දී විස්තර කර දෙන්නේ යටහත් විලාසිනී මට මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ මා සතිමත් වූ අවස්ථාවලදී මා තුළ මේ කෙලස් පැනමගන අවස්ථාව මට දැකගන්න හැටි ලැබී දෙනුවන් සරණයි. ඔබගේ දේශනාවට අනුව මට ලැබුණේ අංශය කෙලස් යනු අප දැකනවලි ඒවා ගැන පවයි. දැක නැති නෙමෙයි. දැකලා වරදොල තේරුම් ගන්න යාළුවෝ කියලා. මේ පුරවැසියෙක් විසින් කළ යුතු හොඳ සත්පුරුෂ කල්පනා කියලා හිතාගෙන තියෙන තන්නේ කර සතිය කඩන. තමන්ගේම විවේකේ නැති කරන මොනවද ටිකක් කරේ දාගෙන ඉන්නවා. ඒක දෙලේව ගැන වරි කර කර ඉන්නවා. ඒව දැන් පේනවා මේ සතිය කඩන්න ආපු ඔත්තු ගන්නවා. වංචනිකවමයි පේන්නේ. ඉතින් මම ඉස්සලා කිය විදිහට රාගාංශය, දෝසාංශය, පටිඝාංශය උපස අනුසය රාශියේ තියෙනවා මම මතක් කරන්නම්. ඒ ඒ සියලු අනුසයන් එකකට ගහනකොට අඹ අඹ වල්ලට ඉද්දට පස්සේ gedi සේරම වැටෙනවා. එක අනුසයක් අඩපුවම සේරම කඩලා දකින්න විතරයි ඕනේ. මේ දෙකල් මම මේවා දැනගෙන හිටියේ. සමහර තැන්වල සර්වඥාන්සේ සුඛම විතක්ක විදිහට පෙන්නලා තිනවා. ඥාති පිළිබඳ කල්පනා කිරීම, අනුන්ට හිතසුව කල්පනා කිරීම, ලෙඩ නොවීමට කල්පනා කිරීම, ලාභ සත්කාර ලැබීමට කල්පනා කිරීම, බැනුන්නාහරට කල්පනා කිරීම, ලෝකයේ තියෙන දැනුම ලබන්න කල්පනා කිරීම. සියරම අනුසය. මේ වෙලාවට තියෙන වර්තමාන විවේකයේ කඩන දේවල්. ආරයට උදව් කරන්න ඕනේ මම දෙද වෙනුවෙ ඉන්න ඕනේ නාල පාඩු මේ බැලුම් අහින්න ඕනේ කියලා අර විවේක මොහොතේ කල්පනා හිතෙන්නේ ඉතින් බැලුම් අහින්නේ කොහොමද කල්පනාන්නේ නමුත් වෙන්නේ මොකද්ද වර්තමාන මොහොත කල්පනාවකින් කාබාසිනිය කරනවා මම භාවනා නොකරන කෙනාට ප්‍රශ්නයක් නැහැ භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ හොරෙක් මිත්‍රෙක් ස්වරූපෙන් ගැට වැදිලා ඊට පස්සේ ඒක දිගේ යන්න ගත්තොත් දන්නේම නැහැ භාවනාවක් ඉවරයි විවේකයක් ඉවරයි සතියක් තියෙනවා. එන්නකොටම දැනගත්තොත් මේ වෙලාවේ කාගවත් උදව්වක් මට ඕනේ මට ඕනේ හුදකලාව. මට ඕනේ විවේකීව කවුරු ආවත් ඇවිල්ලා ඇහැට කුණක් වටනහම කොයි එකක් කැවෙනවා වගේ. මේ වෙලාවට එන හැම කල්පනාවක්ම හැම චේතනාවක්ම හැම ප්‍රකල්පනාවක්ම අනුසය. සියලු චේතනා සියලු ප්‍රකල්පනා. කවදාකවත් ප්‍රකල්පනා වලින් චේතනාවකින් නිවන් ලැබෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම හරස් කරනවා. ඒ නිසා කරන්න තියෙන්නේ මම මේ සුද්ධ කරගත්ත පිරිසුදුවට මොකෙන්වත් මාත් ඕනේ. අන්න ලොයි ඉන්නේ එළියනබර. මොනම දෙයක්වත් ලොයි කරන්න බෑ. පඬිතුගන් ඉන්න පටන් අර ගන්න කියන්නේ ඕනේ නැහැ. එහෙම නඩුවට අපි මේ රජේ නීතිඥයෙක් දෙන්න නෑ ඕනේ නෑ. නිකන් දෙන්න නෑ ඕනේ නෑ. නඩුව යන්නගේ. ඒ හැම දැනුවක්ම කරක් කරනවා. හැම ඥානයක්ම හැම දක්ෂකමක්ම හැම කරපු තකතිරුකන් තේරම මේ මිත්‍ර ස්වරූපයෙන් සුඛ සාධන ස්වරූපයෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට යෝගාචර දන්නේ නැතුනොත් එහෙම ආර එක්කනොට ගෙට දීපු ගෙට ගත්ත ගමන් ඔටුවට ගිය දුන්නා වගේ අන්තිමට තමන්න ගෙන් එළියට යන්න වෙනවා. තමන්ගේ සතිය කඩා ගන්නවා. හිතවිලි එනවනම් දැනගන්න ඕන කෙලෙසක් කියන්නේ. අනුසය තමයි කොයි එකත් එතන අනුසය තමයි. එතකොට නීවරණ නැහැ, පරිඋත්තාන නැහැ, තියෙන්නේ අනුසය විතරයි. එන්නේ ඒ ස්තෝත්‍ර කියාගෙන, වන්දිවත්තකම් කියාගෙන, ප්‍රොජෙක්ට්ස් හොයාගෙන, නව නිර්මාණ හිතාගෙන, ප්‍රගතිය ගැන කල්පනා කරන, අනුන්ට උදව් කරන්න. මේ බයිලෝනේ නෑ, ඔයා ඔයා වැඩක් කරගන්න කියලා තරහ කරගන්නෙත් නැතුව මේක ෂේප් කරගන්න පුළුවන් නම් අනිසා ඒක ඔය හිතෙන්තර දේශි නෑ. මොකද අපි ඒවා ඒ තරම් පොහොර දාලා තියෙනවා. මේ නව නිර්මාණ කියලා ප්‍රගතිය කියලා අනුන්ට මේ දරුවන්ට උදව් කරන්න කියලා ඥාතින්ට උදව් කරන්න අපි මහා ලොකට බුම්බලානේ තියෙන්නේ මේවා. හැම එකකින්ම වෙන්නේ සරක්ෂ ජවර්ධනයක් විතරයි. ඔය හැම එකකින්ම කරන්නේ මම හැදිලා තමයි ඇරෙට දෙන්නේ. හැම එකකම තියෙන සෙල්ෆ් අනිත් එක මාන්නේ. ඉතින් ඒලාට එක දැනගෙන කියන්නේ නෑ ඕනේ නෑ. මොකක්වත් නැතුව ජැක් ගන්න නැතුව මේ මධ්‍යස්ත සම්බර භාව ඇතින ඔයත් කවුද ඉන්නේ කිව්වේ එන්නේ මොකුත් නෑ ආලවට්ටම් දාගෙන බොහොම ස්තෝත්‍ර කියාගෙන මන්තිවට්ටකම් කරගෙන මම ඔයාලට සීළු දෙය කරලා දෙන්නම් කියන්නේ ඕනේ නෑ ආශ්‍රය කියලා කියන්නේ එන ක්‍රමයට ඌස් වෙනවා කියලා කියන්නේ. ඒ ඇතුළට ඌස් වෙනවා මේ වැක්කෙට නෑ දෝරෙට. අසුචි කලයක් තිබ්බහම අසුචි කලයේ පිටපැත්තේ කොහොමඩක්වත් ගඳ හිටිනවනේ. කොච්චර හේතුවක් ගඳ එනවනේ. ඌස් වෙනවයි කියලා කියන්නේ මොහොත වෙනවයි කියලා කියන්නේ. එන්න මෙතන එක තමයි ඌස් වෙන එක. හැබැයි මේක කොහොමඩක්වත් තියෙනවා. මිනිස්සේ කරුවට යාර තියෙනවා හොබීස්, ඇම්බිෂන්ස්, ප්‍රොජෙක්ෂන්ස්. ඒ වගේ නව නිර්මාණ ප්‍රගතිය වගේ කියනවා. ඒ වගුණයෙන් තමයි මේ ඉන්නේ මේ පිරිසුදු කරගත්ත කෙලෙස් මේ විපත මේ ඉන්නේ. සම්පති කියලා කියන්නේ කර්ම සහ ආශ්‍රව කියන පැත්ත. ඉතින් මේ එක එක මේ වැඩ කරන මූඩ් තමයි මෙතන තියෙන්නේ. හරි අමාරු විශේෂ මේ ආශව උපති අනුසය කියන ඒවා ටික වෙන් කරලා දකින්න. ආශ්‍රව කියලා කියන්නේ ඔය එන මෙතඩ් එක. ඒවා එන්නේ නිකන් කැට විශේෂ නෙවෙයි. දුවරේ ගලන්නේ මෝදු වෙන විදිහට. අනුසය වෙලා තියෙන්නේ ඒ කන්නාඩියම දාලා බැලුවේ නැත්නම් එයා සුබ ධර්මයක්. නිදාගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. මේ දැන් තියෙන රිෆයින්මන්ට් එකට මේක ගුණක්. ඒක සාමාන්‍ය ලෝක ධර්මයට ගුණක් නෙවෙයි. දැන් අපි ඔපරේෂන් තියටර් එකකට හෙල්ත් මිනිස්ටරෙන් දානවා. හෙල්ත් මිනිස්ටර් ඕන දැනකට බලයි තියෙනවා යන්න. එයාට නම් නමුත් ඔපරේෂන් තියටර් එකට එන්න බලය දෙන්න පුළුවන්. ඒකට සර්ජන් කියන්න වෙනවා. මේක අපේ ටිකට්ස්. මොකද නාටකම අපේ චිත්‍රපටියක් තියෙන මට මතක නෑ ඒ වගේ කේස් එකක්. මිනිස්සු ඇත්තට බලේ තියෙන ඕන දැනකට යන්නේ. බ්‍රේන් ඔපරේෂන් එකක් කරනකොට යකුවත් මට චෙක් කරනවා සෝරි. මේවා ප්‍රොෆෙෂනල් එටිකට්ස්. නිවිල ගන්න ගත්තොත් මෙල්ලේ දාන්න තුරේ. එසම කිව්වරට පස්සේ නෑ. ඔයාලට ඕන දෙයක් බලන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට තේරෙන්නේ නැත්තේ මිනිස්තු නිසා අපි ආට ඒ වෙලාවෙත් දෙන්න දෙනවා. මිනිස්ට කෙනෙකුට නම් තියටර් එකේ කොහාටවත් එන්න දෙන්න වටින්නේ නැහැ. කොයි එකකටවත්. මේ ලංකාවේ තරන්නේ කොහෙද? ඒ තරම්ම જાතියක්. ඒක නිසා මතක තියාගන්න මේ කන්ටෙක්ස්ට් එකට සාපේක්ෂව මම කතා කරන්නේ. පරානොද්දායතාවට විරුද්ධව නෙවෙයි මම මේ කතා කරන්නේ. ලාභ නොලබ සත්කාර නොලබන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. නිന്ദා නොලබන්න නෙවෙයි කතා කරන්නේ. මේ මේ කන්ටෙක්ස්ට් එකේදී මේ සියල්ලම අනුසය. ඉතින් එදිනදා ජීවිතේ ලාභ සත්කාට කැමති එකට අර වෙලා ලාභ සත්කාර නොවේ කියලා කියන්න බෑනේ. එදිනදා ජීවිතේ මම ඊට පස්සේ කායිමත් බැනුම් ගන්න කියලා මාන්නකින් ඉන්න මනුස්සයට අර අර මාන්නේ එතෙන් දිරිංගනවනේ. නිසා එදිනදා ජීවිතේ කතා කරන්නේ අපි ජීවි වෙනස අපි ලාභ සත්කාර ලැබෙන්නේ නැත්නම් බැනුම් ගන්නත් පුළුවන්. ලෙඩ වෙන්නත් පුළුවන්. ඉතින් මොකද කරන්නේ? අන්නේකට කොම්ප්‍රොමයිස් කරන කෙනාට විතරක් අර වෙලාවේදී අර ට්‍රේනින් එක හරහා අනුශේ අවස්ථාවේදී සමහර විටක දැක් ගන්න පුළුවන්. බුදුන් දැක්කට වැඩක් නැහැ. වෙන කෙනෙක් දැක්කට තමන්ම දකින්න ඕනේ. හන්දියටම ලේ පිට උණු උණුවේ දකින්න. දැක්කට පස්සේ තේරෙනවා අපි දවස පුරා කරන නාටකම් වල කරන මේ මමාපෑම් වල බෝතල ඉවර කරන්න බැරි තරම් තියෙනවා. ඒකේ අනුශය කොහොමද? ඒකේ ලේස නැති කරන්නේ කොහොමද? මේ ඉදින්දා ජීවිතයේදී අපි සාමාන්‍ය down to earth life එකක් ගත කරන්නේ නැතුව. එහෙම නැත්නම් මේ අරපිටු පැසෙන් ජායන ජීවිතයක් ප්‍රයෝජනේ සලකලා ජීවිතේ නැතුව මවාපාන්න ගිය ගමන් ඒකේ ভাইබ්‍රේෂන් එක අතෙන් ගන්නවනේ. ඒ නිසා එතෙන් ගියාට පස්සේ නිතරම බලන්න ඕනේ ආජීවය ගැන. මම ජීවත් වෙන ආජීවය හැම වෙලාවෙම කාටවත් කරදරයක් නැති. මවාපෑමක් නැති නිකන් එදිනදා ජීවිතේ පැවැත්ම තියෙන දැනට නිකන් වික්ෂ ජීවිතයක් වගේ වෙනවනම් අනුසීති සෑහෙන රාවයි අපිට. Thank you. පැහැදිලි මෙතනදී දවන තවන ගති දෙක තියෙනවා. දවන තවන ගති දෙක තියෙනවා කියලා කියන්නේ ඒක නඩත්තු කරන්න ඕන. නඩ ඉබේ වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ දවන තවන ගති නඩ ඉවර කරන්න පුළුවන් කියලා හිතුවොත් ඒකත් මල වගකීමක් වෙනවා. අපිට තේරෙන්න වෙනවා මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙනකොට වැටහෙනවා මේ දවන තවන ගති. හැබැයි රොක් බොට්ම් එක ඊට වැඩිය යන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. ඒක පිළිගන්න ඕන. වෙහෙසයි මේක. මේක නීරසයි මේක. මේක ඒකාකාරයි. නමුත් මේට වැඩිය ගිය ගමන් කෙලෙසයක්. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියන්නේ මේක පුරාතරම් මේක ඉන්නකොට අනුසය එන්නේ පමණ සැලන්න තමයි අපිට. අනුසය එන්නේ අපිට මේ මේ මේ කූල් ඩ්‍රින්ක් එකක් ගේන්නේ මම මේ. නෑ මම මේ මේ ෆෑන් එක දාලා දෙන්නේ නෑ ඕනේ නෑ. ඒක ඒක තමයි ජීවිතේ කරන ලොකම දානේ. අපි දන් දෙනකොට කරන ලොකුම දානේ තමයි මේක. මේ කාගත අනුකම්පාව මොකද කරනවා කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට අනුකම්පා කරන්න බෑ කරන්න පුළුවන් කුටි කඩාගෙන ඉගෙන විතරයි. ඒක ලෝකෙත් එච්චරයි. කවුරු මොනවා කිව්වක්වත් කෙනෙකුට කෙනෙක් බබලවන්නත් බෑ කෙනෙක් නිසා කෙනෙක් කෙලසෙන්නෙත් නෑ. කෙලසෙන්නේ Taman නිසාමයි. ඒ නිසා මෙතෙන්දී අනුසය එනකොට කියන්නේ නෑ ඕනේ නෑ. No thanks. cigarette no thanks. ඒක හරිය නිකන් කැලස්. හරිය නිකන් මේ සමාජ ධර්ම වලට ගැලපෙන්නේ නැහැ. මම දැන් මෙතන මූඩ් එකේ විතරයි යොක් කරන්නේ. කටටක් දාගෙන නිවන් යන්න බෑ. ආමචන් වලින් යන්න මහමුදේ නාන්න ඒව වෙනයි. ඉවෙනට යනකොට අයින් කරලා ඒ සුද්ධ කරන යන එක ඒක මේ ට්‍රේනින් එක කරන්න බෑ. මේ ලෝකේ කරන්න පුළුවන් ට්‍රේනින් එකක් නෙවෙයි. නමුත් කරන්න නැතුව ඒකට යන්න බෑ. අර ස්වාමීන් වහන්සේ දිනක වැඩසටහනේ උච්චතම අවස්ථාව වහන්සේගේ වාක්‍ය දේශනාව සෑම දිනකම සෑම දිනකම අවස්ථාවේ ඉදිරි දේශනාව කොහොමද දේශනාව සිදු වුණා අසුදිනක දේශන හැදෙනවා වහන්සේගේ දේශනාව මොකක්ද අද නම් බුදුරජාණන් වහන්සේගේ මහත්සේ විසින්ම පවත්වන දේශනාවකට සිටින්න ලබා ඒ කාරණේ. ඒ කියන්නේ ඒ කියන්නේ එඩිට් එඩිට් කරන්නේ. අශ්‍රය ඊයේ දේශනාවේදී සඳහන් වූ සක්මන් භාවනාව පිළිබඳව මට හැඟෙන්නේ සක්මනේ පිළිති සිතර බොහෝ විට වෙනතකට යොමු කරන්නේ රූප අරමුණකින් නොව සිතෙන් මහරගල චිත්ත අරමුණකින් සිතෙන්ම හරගන්නා චිත්ත අරමුණු අනුනා ගැනීම විඥානයේ විඥාන මතයන් කර ගැනීම උදා අපහසු බව දැනේ. ඔබ වහන්සේට දරුවන් සාරණයි. ඒක අපහසු බව දන්නවනම් දැන් මම යෝගයේ යෝගාවචරකදී කරන්න ඕනේ තේරෙන්නේ නැහැ. තාස්කේ මොකක්ද කියලා දන්නවනේ දැන්. ඒක මතක කරලා දෙන එක තමයි තියෙන්නේ. බණ ගැන සතුට වෙනකොට හිතන්න <clears throat> බන කවදාකවත් වෙනස් නෑ එකමයි. Taman ලැහැත් වෙච්ච දාකට බන අලුත්. එකම දේ තමයි කියන්නේ. තමන් පිපිලා යන වෙලාවට වතුරෙන් උඩට මල ආපු දවසක ඊර පායනකොට පිපෙනවා. වතුර යට තියෙනකොට පැවකට පිපෙන්නේ නැහැ. ඉතින් බනක වටිනාකම ඉන්නේ අහන්න පිපිදිච්ච වට්ටමට. ඒක කියනවා හැමදාම වහිනවා. තමන්ගේ වාදනේ එළිය තිබ්බ දාසේ වතුර පෙරෙනවා. වයදින ඇතුළේ තිබ්බට වදක වෙන්නේ නැහැ. කට ලොකු බඩ බඩල බඩ මහා බඩ කට ලොකු බඩ පුංචි එක තියුත් ඉක්මනට පෙරලා උතුරනවා. කට පුංචි බඩ ලොකු එක තිබ්බොත් ඉස්සරන කල් යනවා. යට හිල් වෙච්ච එකක් තිබ්බොත් එම පිළිච්ච ගමන් බහැලා යනවා. ඉතින් එක එක කරා එක එක කල. ධර්මේ නෑ ධර්මේ සදාකාලිකව වෙනවා. ධර්ම වරුසාව හැමදාම හැම වෙලාවෙම සිද්ධ වෙනවා. මේ රිසෙප්ටිවිටි එක තමයි අපි ඒක එනකොට අර උද්දාමයක් පානවා අර මුදිතාවක් පානවා හරි සතුටක් පාන වෙනවා ඒක දේශයකට හෝ වෙලාවකට සීමා වෙච්ච ගන්න ඒ ධර්මයේ උද්දාමශීලී ගතිය කාලයට සහ සීමා දේශයට සීමා වෙලා නැහැ ඒ පුද්ගලයාට වෙන්නේ මටම කියප එකක් මේක තේරුණේ ඒ ඒ කෙනාගේ අවධිය තමයි පේන්නේ ඒක ඒක බුදුජානනාංශ ළඟට යනකොට ඒක අර භක්මස්වරයයි මේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි නිසා බලනකොට ඒක අපිට හිතන්න මාන කොහොම වෙන්නේද කොහොම වෙන්නේද මොකම මොනවයි කත් වෙන්නේ කියලා හිතා ගන්න බැරි තරම් නමුත් ඒ තියෙද්දි නිවන් දැක්ක කිනිවල් ලැබුණේ කී දෙනවා මේ විදිහේ තියෙද්දි සතර දිශාවට බණ කියනකොට ලෝක නිවන් දැක්කේ නෑනේ ඉතින් ඒක නිසා අපි මේ පුංචි සීමාට පුංචි කොටකට අපි එකතු වෙලා ඉන්නක මොන තරම් chance එකක්ද කියලා හිතා ගන්නවා. මේක යෙදිලා ඉන්න එක මේ නිවන් නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ ගමනක යෙදිලා ඉන්න එක ඊට වැඩි දැන ඒක සතුටු වෙන්නේ නැතුව තා උඩාතු වල්ලන්න හදනවා නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. ඊට වැඩි මේ ලুকু අතු වල්ලන්න හදනවා, තල්ල බිම කතා ගන්න හදනවා. මොකද මේ ඔය මේ බස් එකේ අපිට සීට් එකක් නැතුව නම් ෆුඩ් බෝඩ් එකේ හරි කමන්න දෙනවනේ එල්ලිලා හරියන්න. ඉන්නකොට වැඩි වෙනවා. ඉන්නකොට ඔයගේම අවස්ථාව වෙනවා. කර ස්වාමීන් වහන්සේ පරිණතියේ ඉන්න ඉගව අනුම සතිය පිටවීමට තියෙන පහසුව වෙනස් වෙනවාද ඒ කියන්නේ සමහර ඉගවවලදී ඉන්නකම සමාධියකට දැනීමට පුළුවන්ද එකක් සත්‍ය ගැන අහනවා ඒකට සමාධිය ගැන කතා කරනවා ඔය ප්‍රශ්න ඔක්කොගෙම අවුලක් තියෙනවා. මේ සතිය පිටවන්න කොයි ඉරියව්වකද හොඳ? සමහර ඉරියව්වල සමාධියනවා. ඉතින් මේක යන්නේ කොහෙද මල්ලේ පොල්තම. ඉතින් කොයි ඉරියව්වේ තියම කොහොමද ඒකේ ඉන්නකෝ? කවුරකට තරහ වෙනවද? මේ ලෝකේ හැම එකම හැම එකටම අන්තර් සම්බන්ධතාවය තියෙනවා. ඒ නිසා හැම පරියක්කක්ම කරලා බලන්න. මේ තමන් භාවනා කරන සතියේද සමාධියද කියන එක නම් හදාගත්තේ නැත්නම් එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක මේ පටන් අරගන්නේ සතියෙන් අන්තිම ඉඳපුවන් ට්‍රැක් එක මාරු වෙලා යනවා සමාධිය පැත්තට. සතියෙන් ඉන්නවනම් හැමදේම කරලා බලන්න, පුටු කාටලා බලන්න, බිම ඉඳගෙන බලන්න, කවුද බිම තියලා බලන්න ඕන විදියක් කරලා බලන්න. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක දහස්වර කිරීමෙන් තමයි උත්තර හම්බෙන්නේ. තියෙන්නේ ඕක කියන එක තමයි උත්තරේ. හැම සාධකයක්ම හැම සාධකයකටම බලපාන. අත්තර සම්පත්‍රාවක් තියෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මාගේ භාවනා මාර්ගයේ යම් කිසි හේතුවක් නිසා දිනුවා නොවේ එකම තැන සිරවි සිරනවා දැනෙන්නේ මෙයට හේතුව වශයෙන් මරදැන්නේ මාගේ මායයි මාය අනු කරගන්න හෝ නැති කරගන්න කරුණක් කියලා දෙන්නේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා සරණයි හේතුවක් කියලා නෙමෙයි ඔකට කියන්නේ අහේතුව කියලා කියන්නේ භාවනා කරන්නේ නැත්නම් හේතුවක් නිසා මාන්නේ නිසා මාන්නේ කියන බව දැනීම විතරක් වටින දෙයක් මුළු ජීවිතේම නැහැ. මම ළඟ තියෙන මාන්නේ කියලා දන්නවනම් ඒ මනුස්සයා ඒක තමයි අමාරුම දේ මාන්න කරනකොට ඔප්පු කරලා දෙන්න අමාරුයි මාන්නේ තියෙන්නේ කියන්නේ. ඒක දැක්කම දැන් ඉතින් බය වෙනවා. දැන් තියෙන්නේ නියතමානී වෙන්න හදන්නත් ඒවා. ඒ නියම බොරු වැඩක්. කොහොම කරගෙන යන්න මම තියෙන්නේ මාන්නේ බව දැනගෙන දැනගත්තට පස්සේ මොකද්ද කිෂමතුතුමා කියනවා හැන්දෑ ගොම්මනක යන වෙලාවේ මේ පය තියන්න හදන වෙලාවේ තියන්න චිත්තක්ෂණ කලින් දැක්කොත් මේ මුලක් නෙමෙයි සර්පේ කියලා කකුල ගන්න ඇති කියලා දෙන්න ඕනද කියලා. මම දකුණු දිශාට දුවන්නද වම් දිශාට දුවන්නද කියලා දෙන්න ඕනේ. නෑ. මේ සර්පය තියන්න හදන්නේ මුලක නෙවෙයි සර්පයේ කියලා මේ තියන්න හදන්නේ ඉස්සලා දන්නවනේ අනිත් ඔක්කොම බොඩි නොලෙජ් එකෙන් කරනවා අවශ්‍ය කරලා තියෙන්නේ තියන්න චිත්තක්ෂණයට කලින් දැක්කොයි ආදන් දැක්කොත් දෙක අතර ජීවිතය සහ මරණය අතර වෙනසක් තියෙනවා ඒ නිසා මාන්නේ මාන්නේ වශයෙන් දැක්කනම් ඉතුරු ටික ගැන මොනම බය වෙන්න දෙයක්වත් නැහැ ඒක තමයි බුදුහාමුදුර අපිට දෙන්නේ ලොකුම දායාදේ ඒ දැනුමේ කටයුතු කරන්න මාව නමානේ අඩු කරන්න උත්සාහ කරන්න යන්න එපා ඒක මෙකැනිසම් එකකින් වෙනවා අර ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව කරගෙන එක හුස්මක් ආනේකෝ ආපානියක් නැති කිස් අවකාශයක් තුනම යන ටික වේලාවකින් තිරසි කිස් අවකාශයේ හඳුනා ගන්නා තැනට නැවත යයි කිස් අවකාශය තුළදී කීලනේ යම් ජවනිකා මතුවේ මේ අතරතුර රූප සහ සංඥාද නිමිත්ත වනුවේ කිස් අවකාශය සහ පියසී එළිය වැටෙන කාලය කුමාරේ කුමාර කුමාරේ නොදැනී කාලය දේවා බව පමණ දැනුනි. මෙය පසුගිය අවුරුද්දේ එල්කේ එක පොළාම සිදු විය. පසුව ඉස් අවකාශ තුන බොහෝ කාලයක් සිට රැඳී තිබුණි. සිහිනයන් ජවනිකාද රූපද සංඥාද පිළිගවතා එමින් සහ පැහැදිලිව දෙමින් බොහෝ දේ මතයේ නැත. දෙයක් හිතුවම මත අර්ථය සමහර දේ අර්ථ සිදුවීමක් වෙන මතකය. පසුගිය දින දෙක තුළදී අඳුරු කිසිවක් නැති කරට සිට දිනසී ආදී අඳුරු ස්ථානයටම යන්නේ. දැන් මේ දිගසීම අතිනැති තරම්ය. නමුත් කිසිවක් නැති කියලා අනුමා කරන්න දැන රූප සංඥා සිහින ආකාරයක් තනින්නේ නැත. තේරෙනවද අවකාශය ඉතා ළඟ සහ ඈත අසතුලමින් පෙනේ. ජීවිත ජීවිතයේ සමහර ස්නැප්ෂොට් මේ අවකාශයේ ඉදිරියට යම්කේ භාවනාවේ නිමිලට ඒ හේතුව නොදැනෙන. එවිට හුස්මේ කම්පන කිපයක්ද සමග දැනට ඉස්වකාශයට පිළිසිය හැදගන්නවා. අසතුල දකින අවකාශය අසතුල සිට විස ප්‍රදේශයේද අවතන පුරාම පවතී. කිසිම චේතනාවක් සිදු වෙද නැත. චේතනා කරන දෙයක් අසු නොවේ. තිබුණත් ඒවා ප්‍රතිමයයි. ඉගැසීමට දෙහිත ඇත. දැනගෙන විලාසිනවා ලෙස වැටහේ. යන මාර්ගය නිවැරදියි සිතන්නේ. නිවැරදි නම් මෙහි ධර්මභාවයේ පහදා දෙන්න. කලින් අත්මම් එයට කරුණාවෙන් මහතාවෙන් නැන්දි. දරුවන් සරණයි. හොඳට විස්තර වෙලා තියෙනවා. කොහොමද වෙලා තියෙන්නේ අපි අර පළචි ඉස්සර ඉස්සර භාවනා කරන විවේකතන ලොකු ආශාවකින් ලොකු පරමාර්ථය කරගෙන යනවා. අන්තිමට තේරෙනවා මේ විවේකේ දැනගත්තට පස්සේ ඒ කරදර ටිකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ විවේකයත් එකයි කරදරත් එකයි කියලා සමහිතාව එන එක තමයි දැන් ওই වේගනේ යන්නේ. එතකොට මේ කරතරල තියෙන බලපාන ගතිය දුක් වෙන ගතියත් අඩු වෙනවා. ඒ නිසා ඉස්සලම අපි කරදර නැත්තනකට ගිහිල්ලා ඊට පස්සේ කරදර තිබුණත් එකයි නැති වුණත් එකයි කියන එක තමයි ඔය ට්‍රේන් කරන්නේ. එතකොට කරදර තිබුණා කියලා නොවෙන්න චේතනාවක් නැහැ. කරදර නැත්තන කියන පස්සේ මේක වේවා කියන චේතනාවක් නැහැ. මේ එකිනෙකට එකිනෙකට සාපේක්ෂ වෙලා ගිවන් වෙන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට කෙලස් තිබුණත් කමක් නැහැ කෙලස් නැති වුණත් කමක් නැහැ. ශබ්ද තියුණත් කමන්නේ සද්ද නැතිවත් කමන්නේ. විවේක වුණත් කමක් නැහැ කලබල වුණත් කමක් නැහැ දෙකම Tamange පාන්නේ යටතේ තියෙනවා. ඒකට ඇත්තට ඒ වෙලාවේ සද්ද තියෙද්දිත් භාවනා කරන එක, දෙලෙත් තියෙද්දිත් භාවනා කරන එක හරි සෙල්ලක්කාර වැඩක්. මොකද නිකන් අර මීය දැකලා තියනවද, ඌස දැකලා තියනද මීය භාගයට මරලා පැටවුන්ට පුරුදු කරනවා. ඉතින් මීය දඟලනකොට පැටව ගිහිල්ලා හපලා කනවා. ඉතින් පූජි දන්නා දැන් ඉතින් උගක් පැන සිගුණත් එකයි නැතත් එකයි උදැන් සෙල්ලම් බඩුවක් වගේ උදැන් ගිරුවේ නැත්තම් පැටව කන්නේ නැන්නේ. බාගෙට මරලා දානවා. ඉතින් ඒ වගේ දෙල්ලමක් මේ කියන්නේ. මීයට නම් ටිකක් අචල් වැඩේ. ඒ වගේ තමයි කෙලෙස් වලට ඊට පස්සේ කොට ඉන්න වැකලෙන් දන්නවා. මේ පණ තිබුණාට මොකද? ඉතින් දැන් මීය මහා පූසිත් බලන පැටව ටිකක් පැටේ. ජීන්සක් කෙලෙස් මැරි මැරි එනවා. ඉතින් අපි කරන්නේ ඔය කෙලෙස් වලට කිරි කෝනවා. ජීපුවා නැතෝ කොහොම මැරෙන්නේ නැහැ. ඒක වඳ කරනවා. වඳ වඳ කරනවා. ඇටි හැලෙනවා. එයාගේ වෙලා ඉවර වුණාට පස්සේ මැරි මැරි මැරි මැරි යන්න පටන් ගන්නවා. එතකොට අපි ඉන්නේ කොහොමද දෙවත් තැනක? කෙලස් තිබුණත් ප්‍රශ්න නැහැ නැතත් ප්‍රශ්න නැහැ. කෙලස් තියෙනකොට දන්නවා ඕන්න මගේ වෙනුමයි සතිය ගිහිල්ලා වැඩ කොටස කරලා දෙනවා. වීර්ය ගිහිල්ලා වැඩ කොටස කරලා දෙනවා. මට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. මම ඉන්නේ කන්ට්‍රෝල් රූම් එකේ විතරයි. එදේ යනවා. ඒක ධර්මතාවය තමයි යන්නේ. දෙවෙනි ප්‍රශ්නය ඇතිවි නැති වුණ පුරා තවත් හිතකින් දැනගන්නා විට ඇතිවි නැති කිය එකමයි මේ දෙවතුන්ගේ පරිණාමයේ නැති අප කියන්නේ කෙසේද ඇතිවි නැති පුරා තවත් හිතකින් අපිම කියන්නේ නැහැ නේද අපි කියන්නේ නැති සම්ප්‍රදාය ප්‍රශ්නයක් නෑ අපි යනවා එහෙම නැහැ එහෙම අපි කියලා නැහැ කියලා ඇති කියන්නේ සංගමයේ ප්‍රශ්නය. කොයි නිසා ආයතන හේතු උපදින බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පමණින් අප ධර්ම මාර්ගයේ සීක යන බව කියලා හැකිද? ඊයේ ධර්ම දේශනාවේ පළමුව. සීක කියන පදේ ඇත්තටම අර්ථකථනයේ මෙසේ දීලා තියෙන සෝවාන් වෙනමයි කියන එක. ඔය සර්වඥාන්සේ ක්‍රමයේදී සෝවාන් මාර්ගස්ත්‍ය සීක. සෝවාන් මාර්ගස්ත්‍ය කියන්නේ තිසන සමාන සමානම් වෙච්ච එක නේද? සීක තමයි. ඊටසේ භාවනා කරන එක නම් දිගින් දිගට දිගින් දිගට ඒකටයි පාර ඉන්නේ. පාර යනකොට පලස්ත වෙනවා. ඉතින් නවලෝකෝත්තර අෂ්ටකුලස අෂ්ටාදී කුද්දල සංඛ්‍යාත ගන්නකොට සෝවාන් මාර්ගස්ත්‍ය ආදී කුද්දලෙන් තමයි. මම පසුකාලින කියලා කියනවා නෑ නෑ. ඒක අතර අන්ධ පෘථග්ජනයයි, කල්යාණ පෘථග්ජනයයි, ශේකයි කියලා මැදට තව එකක් දාලා තියෙනවා. ඉතින් මේක නිසා සමහරව පොඩ්ඩක් කිගම කියලා බය වෙන්නකෝ වැදන් සෝවාන් කියලා. බොහෝ ලේසියට විකුණනවා. ඒකට ගහන්න ඕනවට අනික කටයුතු බෑ බෑ බෑ එහෙම සෝවන් කරන්න බෑ සෝවන් වෙන්න සංකාරූපික දක්වම යන්න ඕනේ මේක ගාවට සහත් සෝවන් වෙනවා කියන තැන යනකම් සෝවන් මාර්ගඵලස්ත නැහැ කියන නමුත් මහසී සඩෝ කියලා තියෙනවා යේකේ චුත්තං සරණං ගතාවේ නතිගමිස්තන්ති අපාය භූමි බුදුන් සරණ ගිය කෙනෙක් කවදාවත් අපායන්නේ නැහැ බුදුන් සරණ යනවා කියලා කියලා බීලා ඩෝක් වෙලා කියන බුද්ධ සරණ ගච්ඡාමි නෙවෙයි සරණ යන්නේ ඒ නිසා මේක මේ සීක තත්ත්වයේ බොහොම උසස් තත්ත්වයක්. එන අනිවාර්යයෙන්ම අපි වැඩි අපි කියන්නේ අපි ෆීල්ඩ් එකේ ඉන්න දා දිනලා නැහැ. හැබැයි දිනන සටන කියන්නේ. ඒ නිසා මේ දවස්වල හරිය ප්‍රශ්න ඕක සම්බන්ධයෙන් මේ ඔය කියන කියන ඇත්ත ඇත්තම සෝවාන්ද නැද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ බේරගත්තා. ඒ ප්‍රශ්නේ ඉතින් අපිට ප්‍රශ්නේ නැහැ නේද සෝවාන් වෙනවා. මොකද බුදුහාම කියලා දෙන කොච්චර කට්ටිය සෝවාන් වුණත් ඒ ස්ථානේ පිරෙන්නේ නැහැ කියලා. නෑ නිවන පිරෙන්නේ නැහැ. හවුස්ෆුල් වෙන්නේ නැහැ. අපේ ටිකට් එක තියෙනවා. ඒ නිසා ඕන කෙනෙක් බෙදාගන්න ප්‍රශ්නය. ඒ ඒ ඒ ඒ මාර්ගෙන් හරි කවන්නේ පවු නොකර ඉන්නවනම් අප්පා. ඒ මාර්ගෙන් හරි කවන්නේ තමන්ගේ සදාචාරය බාර ගන්නවා ඕවන්නේ මොන බැච් එකක් ගහගත්තම අපිටම. ඒ තමන් ගැන කතා කරනවා අපි ලොකු තාන්ති කුඩු අන්තරව අව탁සිරු කරපන්. එතකොට ඔබ අරසයි. ඔබ බොම්බ ගන්න යන්න එපා. ඔබ ඔයනේ කෙනෙකුට බොම්බ ගන්න දීපයි ප්‍රශ්නයක් නැහැ. අව탁සිරු කරන්න බෑ නේද? මාස්ටර් දප්පත් sir Could please let us know how to present a Kamakaran question within certain confusion. So, Kamakaran question, when you are presenting, only three things necessary. What is the object of meditation? How did you know it? What did you come to know? That's all. So, if you are not telling what is the object that you are meditating, if you are going to present, it is as if you are talking to the <laughs> code without taking the file out, particular file and the judge can't understand what is happening. Second thing, if an object is mentioned, but if you have not mentioned what did you do to the object, how did you notice, uh, that means you have not worked it out the sum. And even after worked it out, if you do not know what you feel after that, but you experience it, that means you don't know, you, don't, you have not make out the answer. So when these three, three presented, present, presentation is perfect, And that is that these three present, you need no any teacher, you yourself can understand what is happening. It is so simple. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. කාල වේලා තිබෙනම් අවසානයේ හෝ පිළිතුරක් දෙනමින් කාරණික ඉල්ලා සිටිමි. පළවෙනි ප්‍රශ්නය බුද්ධ පරිවර්තනයෙන් පසු මුඛ පරම්පරාවෙන් පැමිණි ශ්‍රී සද්ධර්මය අද ත්‍රිපිටකයෙන් ලෙස නොයෙක් භාෂාවලට කන්නත්තරයන්දී පවතී. එම ත්‍රිපිටක ග්‍රන්ථය මුඛ පරම්පරාවෙන් පසු අනුදක්වා විකාශය කොහොමද ඉතා කැදී පැහැදිලි කරගන්න. දෙක ත්‍රිපිටකයට අමතරව ත්‍රිපිටක සංග්‍රහය ගනුවෙන් අප්‍රසිද්ධ ආචාර්ය වහන්සේ නම වටිනා ග්‍රන්ථයක් සම්පූර්ණ වේද මාමේ ආරම්භයේ කරන දේශනා කරන ජීව විසින් කරපත ප්‍රකාශය අනුවයි. තුන අප කියන ජාතක කතා වස්තුන් බෞද්ධ සාහිත්‍යයේද ඒවා අසුකාලීනව ආචාර්ය වහන්සේලා විසින් දෝසක් ඡන්ද කියා එන සඳහා කළ මානකාලික ප්‍රබන්ධද දෙවන් සරණයි. මේක ඇත්තටම හරියටම දෙන්න බෑ මොකද තාමත් විකාශය වෙමින් යනවා ඒක. ධර්ම කියන එක අහවල් යුගයේ උණයි කියලා දෙයක් නෑ. අදත් එක එක ඉන්ටර්ප්‍රිටේෂන්ස් යනවා. මේ දවස්වල වෙනම සුජාතෝ මෙතන සිග්නල්නේ දින්නේ සුජාතෝ හමුදුන. ආචාර්ය බ්‍රහ්මික වැඩ කරන එක නා එයා හදලා තියෙනවා සූත්‍ර සෙන්ට්‍රල් කියලා වෙනම වෙබ්සයිට් එකක්. ඒකේ තියෙනවා සූත්‍ර ටික. දැන් මේගොල්ලෝ මේ දවස්වල ඩිස්කෂන් එකක් කරනවා මේ සූත්‍ර වල තියෙන ඔතෙන්ටිටි එක. කොච්චරක් බුද්ධ වචනේද ඇත්තටම ඇවිල්ලා තියෙනවා කියලා. ඇත්තටම මේක මේ කාලේ ඉඳලා මැනලා ඉවර කරන්න බෑ. මොකද මේක ලයිව් ලයිව් ප්‍රොසෙස් එකක්. ඒ නිසා අපි කොයි කාර්යයද ගන්න කියන එක. ඉතින් ප්‍රශ්න තියෙන්නේ මේක කොච්චරක් අපිට ප්‍රැක්ටිකලි වැලින්ද කියන එක විතරයි. ඔය ලෙබ් එකේ වල තිබ්බට ප්‍රශ්නකුත් නෑ අපිට. මොන කවුරු කිව්වොත් කමන්නේ වැඩේ වෙනවා නම් එච්චරයි තියෙන්නේ. ඒ නිසා මේක ඔතෙන්ටිටි බලන්න හොඳ වැඩේ. ඒක රහත් උනාට පස්සේ නම් අපිට කියන්න පුළුවන් මේක ප්‍රැක්ටිකල්ද නැද්ද කියලා. ඉතින් අපි ඒක රස විඳින්න නැතුව අපි මේ බුද්ධ විෂය කොහොම ප්‍රමාණ කරන්නේ? සංඝාග්‍රන්ථ කියන්නේ බුද්ධජානක කියපේකට දීපු කමෙන්ටරි අර්ථ කතා. මේකෙන් මේකෙන් කියන අදහස් කරන්නේ මේකයි කියන්නේ. ඉතින් ජාතක පාළි වල සමහරට එක ගාථාවක් බුද්ධජානක දේශනා කරලා තියෙනවා. ඒක දැන් මෙච්චර විතර පොතකට ලොකු කරලා ලියලා තියෙනවා. ඉතින් කියනවා බුදුහාමර කියපේලාය අහපු එවුවා. මුකපරාපරායෙන් ඇවිල්ලා පස්සේ කත්තේ ලියලා තියෙනවා කියලා. කොහොම හරි හැම ආගමකම හැම සංස්කෘතිකම ජාතක කතා සමාන ගතියක් පේන තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සර ධර්මයේ පැවතුනේ මොක પરම්පරාවෙන් ස්ටෝරි ටෙලිං කියන කතාවයි. ඉස්සර සංස්කෘතිය පැවතුනේ ස්ටෝරි ටෙලිං මේ ඔය කට්ටිය තුළ එකිනෙකට කතාවක් කියනවා. ඉතින් මිනිස්සු දැන් concept එකක් කියනවා. ඒක හරහා ඔය මහභාරතයේ තියෙන ඔය හනුව මේ මේට ගියා නම් මන හරි මිස්ටික්ස්. කවුරුත් දන්නේ ඇත්තද නැද්ද කියලා. සමහරක් තියෙනවා. අපේ මහාවංශේ ඒක පැට්‍රියොටික් ෆැලසි එකක් කියලා. ජාතිය ගැන ලියපු කතාවක්. ඇත්ත වෙන එක. නමුත් මහාවංශය හා සමාන වෙන කිසිම ඉතිහාස ග්‍රන්ථයක් ලෝකේ නැහැ. ජීවිතේක ලොකුවට කලකන ඇත්තද පුරුදු දන්නේ. ඉතින් ඒව බලන්න අපිට මේ කෝදුවක් නැහැ. එහෙම නැත්නම් අපිට සුදුසුකම් නැහැ. අපිට එක දෙයයි තියෙන්නේ කොච්චරක් අපේ ජීවිතේක ලං කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් ඒක නිසා මේ මේ කවුරු හරිත් එක්ක කාගේ හරි ප්‍රකාශයක් පිළිබඳව විවේචනාත්මකව බලන කෙනෙක්ගේ ප්‍රකාශනෝ ගැප්පෙන්න තියෙන. නමුත් ඒකදී අපිට ස්ථිරවම හරි වැරදි කියන්න බෑ. හරි ග්‍රේ ඒරියා එකක් තියෙනවා. හැබැයි එකක් ෂුවර්. භාවනා කරන පැත්ත පහුගිය අවුරුදු 30 40 වල පුදුම නැගිටිල්ලක් නැගිට්ටා. ඒ නිසා භාවනා කළ ප්‍රතිඵල ගත්ත කට්ටිය ඌව ඔච්චර එලවන්නේ නැහැ. බලලා වැටෙන් හරි ගමන්නේ වීයෝ අල්ලනවා නම් එච්චරයි. ඒ මනින්න බැරි එකක්. මේක මේක අපේ අපේ දැනුමට ප්‍රමාණ කරන්න බෑ අපේ අපිට ඒ ඥානෙ නෑ. ඉතින් බුදුරජාණන් කියලා කියනවා කාලෙකදී උඹට හම් වෙයි දින වැටිච්ච ගයක්. මේ දේ දේ හිතන විදියට වැටිච්ච ගෑලි ආපහු තියෙන තැන කියලා බලපන්. කියලා බලපුවාමට ගේ මෙහෙම තියෙනද කියලා හිතාගත්තා. ඒ ඔන්නෝම තමයි ධර්මයට වෙන්නේ. ඉස්සරහට කරා වැටෙනවා. කරා වැටුණාට පස්සේ අතන මෙතන තියෙන කැලිය අපි පිට කරනවා. හිතලා මේ කැලල මෙතනින් වැටෙන්නේ නැති මේ කැලල මෙතනින් වැටෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් ගේ. නමුත් ඒ 100ක් විතර විතරයි පේන්නේ. අනික කරේ හිතාගත්ත දේවල්. ඒක වුණත් භාවනා කරන එකට තමයි යෝකවත් අඩු ගන්න ප්‍රොජෙන තියෙන්නේ. අනික ගොල්ලෝ මේ බුද්ධ ආගමත් එක්ක මේ සෙක්ටේරියන සම්මත තමයි බලන්නේ. මේක මහායානික, මේක තේරවාද, මේක සංස්කෘත, මේක පාලි කියලා හරියට තියෙනවා ඒක ඇතුලේ අතු විදි බෙදි විදිලා. විදිලා ඒක ඔය ඇකඩමික්ස් වල PhD වල හරියට කරනවා. කෙරුවට මොකද නරකක් නැහැ, ඉගෙන ගන්න කමක් නැහැ. භාවනා කරනකොට බලන්න ඕනේ තමන්ගේ වැඩේට අදාළ දේ මිස අනිත් දේවල් වලට වැඩි යන්නේ කිව්වොත් මේ වටිනා කාලේ අපරාධ නාස්තිය. නමුත් සමහරු ඒ මූල ධර්ම දේවල් වලට හරි ආසයි. භාවනා ලැබෙන දේවල් වලට වැඩි ආසයි. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ අසීමිත ආසාවක් කියන නමුත් ඒ ආසාව සම්පූර්ණ කරන්න බෑ ප්‍රශ්නයක් කාලයකට ඉන්නේ ලයිබ්‍රරි එකට ගිහලා කියෝලා කියෝලා කියෝලා කියෝලා. දැන් ආයෝජනයක් කරන්න ඕනේ ඕක පිළිබඳව මේ ප්‍රමාණ කිරීමක් කරන්න මයිලක එච්චර නැවන් හැබැයි උනන්දු වෙ විශේෂ ඔබ දැනගන්න කොයි විශේෂයෙන් හරි කමන්නේ භාවනාවට අදාළ තොරතුරු આવොත් මම මූලාශ්‍ර හොයගෙන යන්නේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරනවා. ඔව් අදත් කියලා තියෙන අපි පැය දෙකයි විනාඩි 10ක් එන්නම තුනයි 10යි. ඒක නිසා අපි විනාඩි 50ක කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා අපි නැවත හතරට එකතු වෙනවා සාමූහික පරියන්ක භාවනාවට ඒ දැන් මතක් කිරීමත් සමග අපේ ධර්ම සාකච්ඡා මෙතෙන් સમાප්ත වෙනවා සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි ඥාන විරහම් කරන්න පෙරතුණා